භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුංචාවසෝ පටිච්ච උප්පජ්ජති චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පపంచේති යං පపంచේති තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු තීති කරුකටේතු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මාතුපින්නික සූත්‍රයේ තුන්වෙනි අවස්ථාව තුන්වෙනි ජානිකාවත් පැනනාට පස්සේ දැන් මේ අහුම්කම් දෙන්නේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ ඒ නිදානිය මතින් වෙච්ච සිද්ධිය මතින් මේ ප්‍රශ්නෙට දෙන විසඳුමක් නැත්තම් ප්‍රායෝගික විවරයක් ගැලවුම් මාර්ගයක් සොයා ගන්න කරන උදව්වක්. ඒකදී උන්වහන්සේ අපේ ਸਰවඥාන්සේ උගන්වන විදිහට මනුසෙකේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඡය දොරෙහි සාමාන්‍ය ක්‍රියාත්මක වෙන தත්ත්වෙ පෙන්ලා දෙනවා. කාටියත් නිකන් චිත්‍රපටයක් බලන්න ගිය කෙනාට ඒකේ ප්‍රොජෙක්ටර් එක ගලවලා පෙන්ලා දෙනවා වගේ. මෙන්න මෙහෙමයි මේ චිත්‍රපටයේ විකාශය වෙන්නේ කියලා පෙන්නනවා වගේ. එහෙම නැත්නම් රූප බලන්න ගිය කෙනෙකුට ඇහි රූපයක් පේනකොට සිද්ධ වෙන ක්‍රියාවලිය පෙන්ලා දෙනවා වගේ මේ මහාචාර්ය ස්වාමීන් වහන්සේගේ මේ විවරණය මේ සරුවචන් වහන්සේට කලින් කවදාකවත් හිතලවත් නැති එහෙම නැත්නම් ඒක මේ මිනිස්සුයෙකුට අයිති දෙයක් වශයෙන්වත් හිතලා නැහැ මේක දේව නිර්මාණයේ උත්කෘෂ්ඨ ඵලයක් නිසා මේක විග්‍රහ කිරීම මනුෂ්‍යයටයි දෙයක් නෙවෙයි ඇහැ ලැබුණේ පෙර පින්නට නැත්නම් දෙයයන්ගේ නිර්මාණයට රූප ලැබුණේ පෙර පින්නට නැත්නම් මේ දේව නිර්මාණයට ඒක දැකලා රස විඳිනක මිස මේ ඇහි දැකීමේ කෘත්‍ය කොහොමද සිද්ධ වෙන්නේ කියලා නිර්මාපකයාට මිස සත්වයාට අයිති එකක් නෙවෙයි කියන එකයි මිනිස්සු කල්පනා කරේ ඒකට හේතුව ඒක ඇත්තටම අල්ලන්න බෑ ඒ තරම සියුම් නමුත් මේ අපි වාදනවල නොපටලවි එහෙම නැත්නම් අලුතෙන් කෙලෙස් නොකර එහෙම නැත්නම් මේ ප්‍රපංච සංඥාව නැත්නම් මේ අනවශ්‍ය වාග් බහුල්‍ය අඩු කරගෙන ඉන්නනම් අපිට ඒක පිටිපසට ගිහිල්ලා මේක සාමාන්‍ය සිදුවෙන ආකාරය බලන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ රෝගයට බෙහෙත් කරන ඉස්සලා රෝග නිදානේ බලනවා වගේ. ඉතින් ඒක සාමාන්‍ය පෘථග්ජනියෙකුට කල්පනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි අනිවාර්යයෙන්ම පරතෝගෝසයෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි කීප දෙයක් අහන්න ඕනේ. ඉතින් කීප දේ ඇහුවත් එයාට මේ ප්‍රපංචකරණය පිළිබඳව එකකින් ඇති වෙන කෙලෙස් දුක් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේක සාමාන්‍ය විදිහට මේ අපි එදිනදා කරන වැඩවලදී හම්බෙන්නේ නැති බවක් දැනගන්න ඕනේ. ඒ නිසා මේ ගැලවුම් මාර්ගයේ සඳහා අපි දැනට දන්න ශේෂ්ඨයෙන් පිටට අපේ තියෙන දැනුම් ශේෂ්ත්‍රයෙන් පිටට යන්න ඕන බවක් දැනගෙන ඉතින් කවුරු හරි දෙන මේ විකල්පය අහුණට පස්සේ මේක හොඳයි කියලා හිතෙන්නත් ඕනේ. මේක ඇති ඇති මේක මොකක් හරි කොනක් ඇති කියලා හිතෙන්නත් ඕනේ. අන්නේ දෙක වුණාට පස්සේ තමයි මේ <coughs> කියන බණේ තේරෙන්නේ. එහෙම නැත්නම් මේක කොච්චර දෝ ඇහෙන්නත් ඇති. නමුත් මේක මේ මේ දැනුම කොතනින්ද සම්බන්ධ කරන්න ඕනේ කොතනින්ද මේ ගැටේ ලියෙන්නේ එහෙම නැත්නම් ඒ ගැටේ තිබුණොත් මොන තරම් දුකද සංසාරේ කියන එක අවබෝධයක් නැති කෙනාට මේක හම්බුනාට එක කරබැලීමේ ආසාවක් හෝ මේක සුවිශේෂත්වයක් වටහෙන්නේ නැහැ. නමුත් අපි පසුගිය දවස් දෙක තුනේ කරපු භාවනා නිසා නැත්නම් මේ අහපු බණ නිසා දැන් සංසාරේ විඳපු දුක් නිසා අපිට තේරෙනවා නම් මේ අසතියෙන් අමනසිකාරයෙන් ගත කරන හැම වෙලාවෙම කෙලෙස් එක තුනයි කියනවා. එතකොට යාට සිද්ධ වෙනවා මේ කෙලෙස් එකතු වෙන මාර්ගය දැනගන්න. ඒක දැනගන්න නැතුව කෙලෙස් නැසන මාර්ගය දැනගන්න බෑ. ඉතින් එතකොට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. කෙනෙකුට මේ කෙලෙස් එකතු වෙන මාර්ගය දැන ගැනීම පිනක්ද පවක්ද කියලා. කෙලෙස් එකතු වෙන මාර්ගය දැන ගැනීම පවක් කියනවා සදාචාරවාදියා. එයා කෙලෙස් නැති කරන්න හදනවා මිස මේ කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීම සඳහා වෙලා ගන්න එක කැමති නෑ. ඒක සදාචාරවාදී නෑ යාට. යම් කිසි කෙනෙකුට මේ කෙලෙස් ඉපදවීමේ මාර්ගය කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීම කුසලයක් කියලා තේරුම් ගන්න නම් එයාට මේ ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමය එහෙම නැත්නම් පටිසෝතගාමී ක්‍රම කාමී ක්‍රමය එතමම මේ දැනට දන්නේ නැති එකක් මේ දැනගන්න හදන්නේ. මේක දැනගත්තොත් හොඳයි කියන ඒ කුසල ඡන්දේ එහෙම නැත්නම් ඒ කැමැත්ත ඇති වෙන්න ඕනේ. ඉතින් ඒක අන්තිම අමාරුයි ආගමක ඇති කරන්න. මොකද හැම ආගමක්ම මිනිස්සයා සදාචාරයට බැඳලා ඒ දීලා තියෙන ප්‍රමාණයෙන් එහාට හිතන්න දෙන්නේ නැහැ. මින් එහාට හිතුවොත් පව්. නෝ කරන්න යන්න එපා. ඒක උඹලට අයිති වැඩක් නෙවෙයි. අපිට මේ ටික දීලා තින ඕක බය ගෞරව ඇතුව බය පක්ෂව ඇතුව කරගෙන ඵලයල් ලැබෙද්දී ඒකෙම ඇතුලේ කරකිනවා මිසක් දර දෙයකට වැටිච්ච මිනිසෙක් වගේ පිටත හිතන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ වගේ සූත්‍රයකට හිත යොදන්නේ එහෙම නැත්නම් මේ සූත්‍රයක විස්තර හොයන්නෙම යාර තේරිලා තිනවා මේ දන්න මල්ල ඇතුළත මේකේ උත්තර නැහැ. ඒ නිසා පිට හොයන්න ඕනේ කියලා. මේ කෙලෙස උපදින මාර්ගය දැන ගැනීමට පෞරුෂත්වයක් කෙලෙස උපදින මාර්ගයට දැන ගැනීමට අවශ්‍ය මානසිකත්වයක් සඳහා අපිටදී යෝනිසමනසිකාරය කරවන්න වෙනවා. මනුෂ්‍යමනිකාරයේ නැතුව මේ මේකකවත් වටිනාකමක් ප්‍රයෝජන සවල ගන්න අමාරුයි. ඒක නිසා මේ කිලස් උපදින මාර්ගය දැන ගැනීම කෙලේශයක් නෙවෙයි කියන එකයි මම මේ කියන්න හදන්නේ. Tamange හිතේ කෙලෙස් උපදින වෙලාවක ඒක වාහිලාගෙන බය වෙලා හිතාට බැඳගෙන අඬව ගන්න වහන්න හදට වඩා ඒක වෙන හැටි කොහොමද මේක වෙන්නේ කියලා බලන්න පුංචි පෞරුෂත්ව තිබිලා පෞරුෂත්වයක් තිබිලා ඒක කවුරු අපිට කියන්න ඕනේ මම වගේ කියන්නම් බය වෙන්න එපා. ඔන්න මම ඔබට විස බීජයක් දාලා බලනවා. ඔන්න බලාපන් විස බීජය දාපුවා මොකද වෙන්නේ? එහෙනම් ඔන්න බලාපන් වයස එකක් තියෙනවා. ඔබට අත ගස්සනවා. මම ඔන්න බලපන් කරන්ට් එක වැච්චාම මොකද වෙන්නේ කියලා. මේ වැඩපිළිවෙල අවබෝධ කරලා දෙන්න බුදුහාඳුරෝ පුදුමාකාර අදිෂ්ඨාන ශක්ති වැඩුවා. පාරමිතා ශක්ති වැඩුවා. වඩලා තමයි කිව්වේ උඹලා ඔය ධන්න සදාචාරවාදයේ තුල කෙලෙස් මොකද්ද කියලා හැදෙන හැටි දන්නේ නැති මාර්ගය තුල ගැලවුම් මාර්ගයක් නැහැ. ඒක ශ්‍රද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, ඔක්කොම ගුණ තියෙනවා. හැබැයි ගැලවුම් මාර්ගේ නැහැ. ඒ නිසා මම කිව්වට මේක අත්දැක බලන්න කියන එකයි බුදු කෙනෙක් අපට දෙන පණිවිඩය. ඉතින් මෙතනදි මේක අහම වෙන්නේ මහා කච්චායන ස්වාමීන් හරහා. උන්වහන්සේ දේශනා කරනවා මේ දැකීම කියන කෘත්‍යය ඇති වෙන හැටි. ඊට පස්සේ දකින්න දෙයට මේ මනුස්සය අවශ්‍ය වෙන හැටි. දැකීම වෙන්නේ මෙහෙමයි. ඒ දැකීමත් එක්ක මේ කියන්නේ දැකීම සඳහා මම මේක බලන්න ඕන කැමැත්ත ඇති වෙනකොටම දකින්න තිස්සලා මනසේකට වශී වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා ඒක වෙද්දිම ඒක වෙන හැටි දැන ගැනීමට ඒ අවශ්‍ය කරන ඒ කුසල ඡන්දය සද්ධාාවක් මාර්ගෙන් තමයි එන්නේ ඊට පස්සේ සද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙන්න පරතෝ ഘോഷයත් අවශ්‍යයි තමන්ගේ නිසි මාවත ඔස්සේ නැත්නම් නුවණින් සලකා බලන ගැතිය නැත්නම් මේ යෝනිසමස්කාරයත් අවශ්‍යයි අවශ්‍ය වෙලා මේක නොකරපු වැඩකට ඒක නැත්නම් මේ චිත්‍රපටයක් පෙන්නකොට පිටිපස්ස හැරිලා ප්‍රොජෙක්ට් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න යන වෙලාවදී ආර තේරෙනවා චිත්‍රපටය බලන්න හම්බ වෙන්නේ නැහැ හෝල් එකේ ඉඳගෙන මේ කොහේ ඉඳලාද මේ ආලෝක ධාරාව එන්නේ? ඒක කොහොමද මේක වැඩ කරන්නේ? එහෙම නැත්නම් තව පස්සට ගිහිල්ලා ඒ යන්ත්‍රය වැඩ කරන හැටි බලන්න යන්ත්‍රයෙන් නිවලා තියදී කරන්න බෑ. චිත්‍රපටි යද්දි බලන්න ඕනේ. දැන් ඒක බලන්න ගියොම චිත්‍රපටිය බලන්න බෑ. දෙකේ එකයි. ආන්න මේ කාරණාව නිසා අපි මෙතෙක් චිත්‍රපටි බල බල හිටියා මිසක්කා ඒ චිත්‍රපටි පෙන්වන යන්තරේ බලන්න අපිට මනාපයක් දුන්නේ ඒක නිකන් යකඩ ගොඩක්. මොකද ඕක බලලා අපිට ඕනේ චිත්‍රපටිය පේනවනේ. ඒ වගේ මේ පේන රූප බැලුවා මිසක් අපි ඒ පෙන්නන ඇහැ වැඩ ගන්න නැහැටි. ඒක මගේම කැලලක් තමයි. නමුත් ඒක අපිට අපේ විශේෂයෙන් එහා පැත්තේ අපිට කරන්න බෑ කියලා පැත්තකට වෙලා හිටියා. බැරි ගැටුවක් තියෙනවා ඇත්තට. මොකද මේ ඇහි ඔපය කියන එක මේ සංවේදීභාවය කියන එක මනසට අල්ලන්න පුළුවන් ගන්න නෙමෙයි. නමුත් ඒ සංවේදී භාවය අපිට අපාදුකක් ගෙන දෙනවනම් ඒ සංවේදී භාවය අපිට අනන්ත අප්‍රමාණ දුකක් ගෙන දෙනවනම් මේක මගේ කියාගෙන පෙර පිනට හම්බෙච්චි ඇහි ඔපේ කියාගෙන මේකට රූප වෙන්න පෙන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹුර කඹුර ඉඳලා අන්තිමට ඒක කියන පව් කඳ තියා බලනකොට කෙලස් කඳ තියා බලනකොට මේ තාම උපවත් වූ වටිනාම වූ ඇහි ඔපේ නේද මේ ටික වෙන්නේ කියලා දන්නේ නැත්නම් එයා හිතනවා මේක දෙයයන්ාංශේ කරපු එකක්. ඇයි හද්දීනේ මම මේ වගේ අහිංසක මිනිස්සෙක් රූප බැලුවට මොකද්ද හම්බෙන මේ කෙලෙසි. රූප බැලුවම මොකද්ද වෙන නරක. ඊටදී ඇස්සන්ද වෙලා ඉපදෙනට වඩා කොච්චර හොඳද මේ රූප පේන හැක් තියෙන එක. නිකන් හම්බෙච්ච එක නෙවෙයිනේ. පින් කළානේ හම්බුනේ. ඉතින් රූප බැලුවා මොකද්ද මේ අකුසලය. කියලා එයා කවදාකවත් හිතන්නේ මේ தත්ත්වය දැක්කේ නැත්තම් මේ ඇහි උපය හොඳට නන කර දෙකට කට මේ වගේ දැන ගැනීම සඳහා පාවිච්චි කරොත් නිවන් දකින්නවා. ඒක වහලා ඒකෙන් පෙන්නන මැජික් එක බල බල හිටියොත් ඉතින් අනාතයි සදා සදා අසරණයි අනාතයි. ඉතින් සමේ මැජික් එක බයිල බොඩකට නතර කරලා රූප ඇහ පිනීම කියන මේ කාරණා බලන එක තමයි අපි මේ ගේ කියතනවා කියන්නේ. එහෙම නැත්නම් එක විදිහට කියනවා නම් භාවනා කරනවා කියලා කියන්නේ. ඒක තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම අපේ කච්චාන සංසෙ පෙන්නනවා. පෙන්නන ඉස්සලා මේ අද අපි කර බලන්න හදන්න උත්සාහ කරලා මේ කොටස වෙන් කළ කරන්න අමාරුයි. නමුත් ඒක කරලා බලන්න හදන්නේ සාමාන්‍යයෙන් අපි මේ අහිංසකව පටන් අරගෙන කොතනදී දාමරිකෙක් වෙනවද? කොච්චර තෙන්දි කෙලෙස් වල තර වෙනවද? කොතනදී අපි අහිංසකම කඩලා යනවද? කොතනදී අපට කර්ම රැස් වෙන්න පටන් ගන්නවාද කියන එක සිද්ධිය දිහා බලණ්ඩයි මේ සමීකරණය දිහා බලණ්ඩයි නැත්නම් මේ තිරෙන් පිටිපස්ස වෙන එක බලණ්ඩයි මේ වාක්‍ය කොච්චාන සංසිද්ධිපත් කරන්නේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන මේ ඇහැට ඒකට එළඹිච්ච රූපයක් නැතුව පටිච්ච රූපයක් නැතුව ඇහි විඥානේ පහළ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේක ඉදිරිපත් කරන්නේ ඇහැට මුලිච්ච වෙච්ච ඇහැට ආපాతගත වෙච්ච ඇහැට මුණ ගැහිච්ච රූපය මතින් විඥාණය මේ මනුස්සයාගේ හිත කියලා කන්නේ මොකෝ මේ වෙලාව හැටියට චක්කු විඥානේ බාටපත් වෙලා බුද්ධලයා බලන්නේ බාටපත් වෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං ඉතින් මේ විදිහට මේ මිනිස්සයා චක්කු විඥානයක් පහල කරගෙන ඇහැට රූප පේන තාක්කල් එයා දකින්නෙක් එහෙම නැත්නම් බලන්නෙක් බවට ලෝක සම්මත වෙනවා. ඒ කියන්නේ මේ තුන එකට ගමන් කරන තාක්කල් මේ චක්කු ප්‍රසාදයත් මේ රූපයත් ඒ සඳහා මෙහි වූ හිතත් ඇති තාක්කල් එයා බලන්නෙක් වශයෙන් මේ චක්කුව චක්කු ප්‍රසාදයේ මත ස්පර්ශය සිද්ධ වෙනවා. තිත්න සංගත කියලා කියන මේ තුන එකට ගමන් කරනවා. ඒ තාකල් එයා හඳුනාගන්නේ බලන්නේ දකින්නෙක් විදියට. ඒකට අපි ඒ තුනේ එකතුව ගමන් කිරීමට ස්පර්ශය කියලා සඳහන් කරනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්ක විඥානං තිත්න සංගතේ පස්සෝ. ඒ ස්පර්ශය වෙන්නේ නැතුව කදාකත් වේදනාවක් විඳීමක් අපිට ලබන්න බෑ. එහෙම නැත්නම් වේදනාවක් විඳීමට අත්‍යන්ත කාරණාව තමයි ආසන්නව කාරණාව තමයි ස්පර්ශය. මේ ස්පර්ශය ලැබුණාට පස්සේ ලැබපු දේ විඳින කතිය මේක හොඳද නරකද හරිද වැරදිද සුබද අසුබද මංගලද දුමංගලද සාධාරණ අසාධාරණද කියලා ඒක පිළිබඳව යම් විඳීමක් ඇති වෙන්නේ නැත්නම් අපේ විශේෂීත්වය ඇතුල් වෙන්නේ ඒ පුද්ගලයා ස්පර්ශ කෙරුවට පස්සේ තමයි කියන්නේ ස්පර්ශ නොකරන දේවල් වලින් කවදාකවත් <clears throat> විදීමක් ඇති වෙන්නේ නැහැ. ඒක බොහොම වීජගණිතමය සමීකරණයක්. හැබැයි විශාල අර්ථයක් සහිත දෙයක්. යමක් ස්පර්ශ කරාන කියන්නේ දැක්කන ඒ දැකපටිකින් මතයි මත පමණයි අපට වේදන ඇති වෙන්නේ. භාසපච්චය වේදනා යං වේදේති තං සංජානාති. අපිට අපිට ඇඟුණා නම් අපිට දැනුණා නම් අපි වින්දා නම් ඒක හඳුනා ගැනීමකට පෙළඹෙන එක ගස්කොලන් වල ගල් ගස්කොල නෑ සජීවී සතෙක් තුල තියෙන එකක් තමයි යමක් එක ගැටීමක් ආවනම් ඒක හඳුනාගෙන ඊට ප්‍රතිකාර ප්‍රතිචාර දක්වීම තමයි ජීවියාගේ තියෙන ලක්ෂණය. ඒක උත්තරම ඉහළම ජීවියා තමයි මනුෂ්‍යයා කියලා කියන්නේ. ඒ නිසා අපිට සම්බන්ධ වෙන වේදනාති සම්බන්ධ වෙන ඕනම දෙයක් හඳුනා ගැනීමක් සංජානනයක් දැන ගැනීමක් සිද්ධ වෙනවා. මෙතන මතක තියාගන්න මේ හඳුනාගන්නේ වෙන්කොට හඳුනා ගැනීමක්. අනිත් දේෙන් වෙන්කොට මේක හඳුනා ගැනීමට මේ වේදනාව තමයි අපිට ආසන්න කාරණා වෙන්නේ. යං සංජානාති තං විතක්කේති. යමක් අපි හඳුනාගත්තට පස්සේ මේක මැණිකක් මේක නැත්නම් අසුචි පිටක් එහෙම නැත්නම් මේක මලක් ආදි වශයෙන් ඒ දැකපු එක මත ඒකට හිත නැවත නැවත යොදවමින් විතර්ක කරන්න පටන් ගන්නවා. හොඳයිද නරකක්ද ඇයි මට මේක මේ වෙලාවේ හම්බුනේ අසුභයක්ද සුභයක්ද ආදි වශයෙන් හිත යෙදීම විතක්ක ඒතික විචාර බුද්ධියක් මෙතන වැඩ කරනවා. ඒතකොට යම් විතක්කේදී යමක් ගැන අපි එහෙම ඇහැට මුලිච් වෙලා දැකලා හඳුනාගත්ත ගමන් ඒකට සම්බන්ධ අතුරු කතා ගොඩනගන්න පටන් අරගන්නවා. මේ දැකපු දේ පිළිබඳව එතනින් නතර වෙන්නේ ඒක හුද්ද සිත් බඳන සුළු දෙයක් නම් බොහොම දිග්ගට වේගෙන් ඒක පිළිබඳව කතන්දර ගොතන්න පටන් ගන්නවා මතක තියා ගන්න පටන් ගන්නවා තව කාට හරි කියන්න හිතා ගන්නවා එහෙම නැත්නම් මේක මොනම ක්‍රමයකින් හරි ඉක්මනට අමතක නොවෙන්න තහවුරු කරගන්න හදනවා ඉතාමත්ම නරක දෙයක් නම් ඒක සම්බන්ධයෙන්මුත් අපි විචාර විතර්ක කරන ඊට පස්සේ මේක නොවිය යුතුයි ආණ්ඩුවට කියන්න ඕන නගර සභාවට කියන්න ඕන මේක නොවෙන්න ඕන කියලා මේ දැකපු දේ මත හිතේ ඇති වෙන මේ හිත මේකට යෙදිච්ච ගමන් ඒ දිගට සීමාන්තිකව ඒක පිළිබඳව කතන්දර ගොතන එක නැත්නම් ප්‍රපංචනය කියන එක ඒක තමයි අපි මේ මගේ පුද්ගලිකකරණය කියලා කියන්නේ. මේ දැකපු දේ මාඳුතු දේ බවට පත් කරගන්නේ ඒක පිළිබඳ මේ කරන ගිතිල්ල මත තමයි. කතන්දර ගතිය මතයි. ඊට පස්සේ ටික වේලාවක් යන තමන්ම ඒ ගොතාගත්ත ඒ අවුල්තාලයේ මත තමයි මේ බලමින් ඉන්න බවක්වත් එහෙම නැත්නම් වෙන ගමනක යන ගමන් මේ දැකපු එකක් වාත්තවත් මතක නෑ. අරක දිගේ මුරුංගව හැටපොතිය ගත්ත මිනිහා වගේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා ඒ තමන්ම මවාගත්ත මේ ප්‍රපංච සංඥාවල් මත ඇනිලා අවුල් වෙලා තමන් ගිය ගමන කොහෙදෝ දැන් මේ යන්නේ වෙන කොහෙදෝ බව තේරෙනකොට එයා මේ දැකපෙක මත අතීතයත් කලබගෙන අනාගතයත් කලබගෙන මේකත් බලාගෙන මීයක් කඩන්න ගිය මිනිහා ඔළුව වටේ මීමැලි පොදියක් කරකෙනවා වගේ මනුස්සයා සම්පූර්ණයෙන්ම අර ඒ දැකීම මතින් අසතිය නිසා ඒ ගිලී ගන්න ගතිය තමයි මේ කොච්චාන ස්වාමීන් වහන්සේ මේකෙන් පෙන්වන්නේ. චක්කුංච පරිච්ඡ රූපේජි උප්පජ්ජති. චක්කු විඥාන තින්නසගති පහසෝ පසපච්චය වේදනා යං වේදේති සංඥානාති යං සංඥානාති තං විතක්කේති යං විතක්කේති තං පపంచේති. ඒ පపంచ සංඥා සංඛාවෝ ඒක වේ. තමන් මේ කරන කතන්දර ගෙතිල්ල අන්තිමට තමන්ම වාහිලාගෙන අතීත නාගත ප්‍රතිපන්න වශයෙන් මිනිසයා පහරෙන් පිට දාලා එයා කරකොල අතහැරියා වගේ මේ කටයුත්තක් වෙනවා ඒ නිසා අපිට කවදාකවත් අපි උදේ සැලසුම් කරපු දේ හැන්දෑ වෙනකොට කරන්න බෑ අපි යන දන කොතන පටලැවෙනවද දන්නේ කොතන අහු වුණාද දන්නේ අහුවෙච්ච තැන උන් හිටිට මතක නැතුව ඒක දිගේ ගිහිල්ලා වඩා අරුචි නම් වඩා පටල වෙනවා. වඩා අරුචි නම් වඩා පටල වෙනවා. ඒක නිසා අපි හිතාන කිය වැඩේ කරන්න බෑ. ඒ බව පුත්‍ජජන දන්නේ නැහැ. මොකද පුත්‍ජජනයට න්‍යාය පත්‍රයක් නැහැ. පුත්‍ජජනයට පොත් ලැබීමක් නැහැ. ඒක නිසා කොහෙන් පටන් කොහෙ ගියාද කියලා කවදාහකවත් කෙලවර කරන්න බෑ. ඒ මුළු ලෝකෙම තියෙන්නේ මේ ප්‍රපංච සංඥාව තමයි. ඒ නිසා එක එකන එක එකන එක එක මත බහල කරනවා. එක එකන එක එකන මේ මේ දැක්ක මේ දුටුවයි කියලා ප්‍රත්‍යක්ෂයෙන් කතා කරාට මේ එකකවත් එකිනෙකට සම්බන්ධතාවයක් හොයාගන්න බෑ මොකද පෘථග්ජනය කියන සතාට න්‍යායපත්‍යක් නැහැ. පෘථග්ජනය කිසිම තැනක ඒ පොත් තබා ගැනීමක් කරන්නේ මම කොහෙන් පටන් ගන්න කොහෙද ගියේ කියලා. ඒක නිසා සාමාන්‍ය කට්ටියක් එකතු වෙලා කතා කරන තැනකට වෙලා කවුරු හරි පෑනක් අරගෙන ලියන්න පටන් ගන්න කතා කරන මාතෘකාව මෙහා කතා කරලා ඉවරනකොට ඊගාව එකන කතා කරන්නේ කිසිසේත්ම අදාළ දැනකට නෙවෙයි සම්පූර්ණ වෙන තැනකට අර යනවා ඊට පස්සේ එයා එකට උත්තර දෙන එක ඊවල සම්පූර්ණ වෙන තැනකට අර යනවා මේ කොහෙද කතාව යන්නේ කොහෙන්ද පටන් ගත්තේ කියන එක කොහොමඩක්වත් නැහැ මේ මේ කුණුහරුප ගොඩක්ම තියෙන තැන තමයි පාර්ලිමේන්තුවේ ඒ නිසා එකෙක් පටන් ගත්ත මේවා ලියන්න හැන්සාට් කියලා එකේ දැන් තියෙනවා හැන්සාට් වාර්තාව ඕන කෙනෙකුට මේකදී කියලා තියෙන්නේ මොනවද කියලා බලතැයි ඊට පස්සේ තමයි පේන්නේ මේ කතා කරන මිනිස්සුන්ට මොළ ධාතුව නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ තමයි මේ විවස්ථා හදන්නේ අපට. ඒ මොකද ඒගොල්ලෝ දන්නවා එක විවස්ථා හදන එකට විවස්ථා බලපන්නේ නැහැ කියලා. එච්චරයි මේ ලෝකෙ තියෙන එකම න්‍යායය. ඒකට කියන්නේ විවස්ථා දායක ස්වභාව කියලා. ඒකට විවස්ථා දෙනවා මිසක් ඒ විවස්ථා දෙනකන් ඒගොල්ලෝ විවස්ථා බලපන්නේ නැහැ. ඒ නීතිය නිසා හැම කෙනාම කැමති විවස්ථා දායකෙක් වෙන්නේ. ඒක තමයි මේ ලෝකෙ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කතාව දැනගත්තට පස්සේ දැන් මේක නම් හැමදාම සිදුවෙන ක්‍රියාව. දකින්න දකින්න ඕන එක අපි අනාගත. ඒක දිගේ කතන්දර ගොතනවා. ඒක දිගේ දිග දිගට යනවනම් කොහොමඩක්වත් ගැලවිලක් නැහැ. ඒක විසම චක්‍රයකට දුවන්නේ. ඉතින් මේක නතර කිරීමට අවශ්‍ය නිසායි මේ කච්චායන ස්වාමීන් වහන්සේ මේක අපට පෙන්නලා දෙන්නේ. ඒ නිසා මේකේ මේක දැනගත්තොත් මේක ඇත්තයි කියලා ඔප්පු කරගත්තොත් මේ ඇහැට රූපයක් පේන්න ඕනේ පෙනීම ඇති වෙන්න ඇහැට සද්දයක් ඇහුනට පෙනීමක් ඇති වෙන්නේ නැහැ ගඳක් වැදුනට පෙනීමක් ඇති වෙන්නේ රසක් පහසක් වෙන්නේ ඇහැට රූපයක්ම වදින්න ඕනේ ඒ වගේම රූපය කියලා කනට වැදුනට නහයට වැදුනට කවදාකවත් නාය කන කිසි කැවෙන්නේ නැහැ ඇහැට රූපය කියන මේ දෙක කල්ැතෝ විනිශ්චිත දෙකක්. ඒ දෙකම හම්බ වෙන්න ඕනේ. ඒ හම්බ වුණාට හිත එතෙන්ද ගියේ නැත්තම් දැකීමක් වාටපත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙක වෙනකොට හිත ඒක පැහැර ගන්න ගතිය අනිත් ඒවල් නතර කරලා හිතෙන් පැහැර ගන්න ගතිය මට අයිති දෙයක්වත් රූපෙට අයිති දෙයක්වත් ඇහැට අයිති දෙයක්වත් නෙවෙයි විඥානයේ කල්ලාතු හිතාගෙන හිටපෙකුත් නෙවෙයි එතකොට මේ ඇහැකට රූපයක් හම්බ වෙනකොට විඥාණයෙන්ට යනවා. විඥාණයෙන්ට යන්න කොහොමද මේක විනිශ්චය වෙන්නේ කියලා බැලුවොත් මේ විඥාණය ඇහැ තෝරාගෙන ඇහැට ගියයි කියලා අපි හිතමු ලස්සන ඉස්ත්‍රියට පුරුෂ රූපයක් දැක්කා පුරුෂයෙකුට ඉස්ත්‍රි රූපයක් දැක්කා වගේ වෙනකොට ඒ වෙලාවේදී අභිඥානයේ ගිහිල්ලා ඇහැට හේතු වෙලා වැඩ කරන වෙලාවේ කනට ඇහෙන ශබ්ද වලට මොකද වෙන්නේ කියලා හිතන්නේ වෙලාවක එතකොට නාසයට වෙන ගඳවල වලට මොකද වෙන්නේ එතකොට? එතකොට දිවට ලැබෙන රසවල වලට මොකද වෙන්නේ චිත්තක්ෂණේ? එතම ඉඳගෙන ඉන්න කයේ පහසෝතිය පහස. ඒවට මොකද වෙන්නේ? හිතේ හිතවිලි වලට මොකද වෙන්නේ? මෙතන ආයතන හයක් තියෙනවා එක විඥානයයි තියෙන්නේ. ඒ නිසා හැම ආයතනයම විඥානයේ සිත් පැහැරගන්න විවිධාකාර දර්ශන ගෙන හරපානවා. අපි හිතන්නේ මේ හයම මගේ කියලා. නමුත් මේ එක එකන අතර දේශ සීමා අරගල තියෙනවා. ඇහැ යම් ආකාරයක ඒ විඥානයේ අවධානය යොද ගන්න හදන නිසා කනට ඇහෙන ශබ්ද ඔක්කොම මේ වෙලාවේ ගියා ගියාමයි ආය කවදාකවත් අල්ලන්න හම්බෙන්නේ නැහැ. නාසයට දැනන දේවල්. ඒ නිසා කවුරු හරි දන්නවනම් මේ ඇහැට රූප බලනවායි කියන්නේ නැත්නම් ඇහෙන් රූප බලනවායි කියන්නේ මේ ප්‍රස්තා හයක් තියෙනවා ඊට පහසුකම් හයක් තියෙන එකේ රූප බලනකොට පහක් අතාරින්න වෙනවා කියලා. රූපයක් බැලීමට හිත ඒකට යොමු වෙනකොට ඉතුරු පහේ කනත් නිෂේධයටපත් වෙන සද්දත් නිෂේධ වෙනවා. නහයත් නිෂේධ බවටපත් වෙනවා. ගන්ධත් නිෂේධ බවටපත් වෙනවා. දිවත් රසත් කයත් පහසත් හිතත් ධර්මතා ඔක්කොම අයින් වෙනවා. මොකද විඥානයේ තියෙන දැන් gediya පිටින්ම චක්කු විඥානේ පාටපත් වෙලා. ඒක නිසා මේ ඇහැට රූපයක් හම්බ වෙනකොට මුලිච්ච වෙනකොට විඥානේ එතෙන්ට යෑම දැකීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවක් කියනකොට මේක නොකිය වෙන තැනක් තියෙනවා. විඥානය ගිහිල්ලා ඒ දැකීම කරනකොට කනට සද්ද මුලිච්ච නොවෙනව නෙවෙයි. කන්නහයට ගඳ මුලිච්චි නොවෙනව නෙවෙයි. දිවට රස මුලිච්චි නොවෙනව නෙවෙයි. නමුත් ඒක යෝජනා ස්ථිර වෙන්නේ මොකද විඥානයේ විසින් ඒක ස්ථිර කරන්නේ නැහැ. එසකොට අපි දී ඇති වෙලාවක අත් දකින්නේ හයෙන් එකයි කියන එක දන්නවනම් කාට හරි අත් මේ දකින හයෙන් එක අල්ලන එක ඔප්පු කරන්න කොච්චර නටනවද ඒ වෙලාවේදී එකක් ඇල්ලීම නිසා අතාරින පහ මමද මගේ නොවේයිද එහෙම නැත්නම් මේ ඒ පහ අතහැරලා මේ එහේ අල්ලා ගැනීම සඳහා කවුද න්‍යාය පත්‍රය හදන්නේ කවුද මේක විනිශ්චය කරන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදවන එක තමයි හිතන්නේ අන්තිම භයානකයි නොදන්න පොත්ත බීම පොත්ත බීමක් කරන්නේ නැති කෙනා දත යුත්ත තමයි විඥානයේ තියෙන්නේ වඩාත්ම ඕජාව තියෙන තැනට හැදෙනවා. වඩාත්ම රසවත් තියෙන තැනට හැදෙනවා. අපි මේ සුඛේ හොයන ජීවත් වෙන මිනිස්සුනේ. ඒ නිසා මේ පණවල තිබ්බාම හයක්. ඒ හයෙන් විඥානය ඇදෙන්නේ අර පොඩි දරුවෙක් ඉඳුල් කට ගන්න දවසේ ඒ දරුවා කැමති ඔක්කොම දේවල් වටේට තියලා බබා මැදින් තිබ්බහම කෝකද අල්ලන්නේ ඕ අම්මාට ඕන දේ දල්ලන්නේ තාත්තට ඕන දේ අල්ලන්නේ සදාචාරයට ඕන දේවල් අල්ලන්නේ ඌ දන්නේත් නැහැ මොනවද තියනවද කියලා. ඒක පාරට හිත යන්නේ කොහටද? ඒක කොච්චර අහම්බයක්ද කියනවනම් අම්මා තාත්තලා අප්පුටි ගහගෙන බලා ඉන්න ඔන්න දරුවගේ අනාගතේ මේකෙන් කිය වෙනවා කවකට වෙට්ටි ඇල්ලුවා නම් ඒක ගණන්කාරයක් වෙනවා. ඒක චිත්‍රපට ඇල්ලුවා නම් චිත්‍රකාරයක් වෙනවා. ජුජුස් කෑල්ල ඇල්ලුවා නම් කැම දාස කෙනෙක් වෙනවා. ඒ මොහොත මේ දරුවගේ ඉඳුල්කට ගන්න මොහොත තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ. ඊගාව මොහොත මොනවද ඉදිරිපත් වෙන්නේ මේකට? කොයි එකද අල්ලන්නේ කියන එක පොත්ත බීමක් කරන්න තියෙකන කොහොමඩක්වත් දන්නේ නැහැ. ඒක නිසා මේ මේ යාන්ත්‍රණය දැනගෙන අපි යම් වෙලාවක මගේ හිත දැන් තියෙන රූපයක් බලමින් කියන බව මෙනෙහි කරන තරම් යෝගාවචරයට ඉස්පහසුවක් ලැබුණොත් එනත්තම් මගේ හිතේ තියෙන දැන් සද්දක කියලා සද්ද මෙනෙහි කරන්න මගේ හිත මේ ගඳ සුවඳකට ගිහිලා තියෙන කියලා ඒක මෙනෙහි කරන්න එතන මේ රසක් බලමින් ඉන්නේ මගේ ඒක මෙනෙහි කරන්න නැත්නම් මම රසෙ බලමින් ඉන්න බව දැනගන්න එතන මම මේ පහසක් ලැබමින් ඉන්නේ කියලා ඒක දැනගන්න ඒ වෙත මම මේ තියෙන අදහසක් කල්පනා කරන්න කියලා දැනගන්න පුළුවන් හැකියාව තමයි මේ පරිණාමයේදී තාම ශේෂ්ඨ තැනකදී මනුස්සයට හම්බෙච්ච දේ. අනික කිසිම සතෙකුට ඒක නැහැ. ඒ සතාට මේ මම රූප බලමින් ඉන්න බව දැනගන්න පුළුවන් හැකියාවක් නැහැ. දැකපො දැන් පූසට මීයක් දැක්කට පස්සේ මීයක් මීයක් මීයක් මීයක් කියලා මෙලෙහි කරගෙන ඉන්න බෑනේ. දැක්කල වැන්න කෑවා ඌ දන්නෙත් නැහැ මොකද උනේ කියලා. ගැරන්ඩියාටත් මීයක් දැකපු වෙලාවේ පොඩ්ඩක් වෙලා පෙන්නේ ඔළුව ගන මීයක් මීයක් මීයක් මීයක් කිව්ව වෙන්නේ ඒ වගේ තමයි භාවනා නොකරන එකත් ගැරන්ටි එක විතරයි. භාවනා නොකරන එකත් පෝසෙ දකව මීය දකව පෝසෙක් විතරයි. උඩක් ගාලා වඩිනවා. ඒක අපරාධයක් නෙවෙයි. මේ මේ natural selection කියන ස්වභාවික වර්ණය මේ පරිණාමය අපිට දීලා තියෙන එක. මේක දැනගන්නකම මේ මහා කොට්ටිස සාංශකේ තියෙන සුවිශේෂ ඥානය තමයි අපි හිත මේ වගේ හයක් දීලා තියෙන වෙලාවේ වඩාම ඕජාව තියෙන වඩාම තණ්හා වඩන වඩාම මමායනේ වඩන වඩාම මමය උස්කල දක්වන දේ තෝරනවා ඉතින් මේක දැනගත්තයි කියලා ඒක අපරාධයක්වත් නෙවෙයි මොකද මේක තමයි ස්වභාවය ඉතින් කාට හරි පුළුවන් නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලන වෙලාව මෙනෙහි කරන්න සද්ධාන වෙලාව ගන්ධ රස පහස ඒක ඒ පුරුම පණ්ඩිතාංශේ මතක් කරා. කවදාකවත් ආධුනික යෝගාවචරයෙකුට කරන්න බැරි තරම් බරපතල වගකීමක්. කරන්න බෑ. ඒකේ තරම බරපතලයි. මේ බලනවා මේ අහනවා මේ ගඳ රස පහස කියලා ඒ හිත පණින පැනිල්ල පිස් වෙන්චි වඳුර එකත්ෙන් අතර පයින්න වගේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක දැනගන්නවයි කියන එක බුදුහාමුදුරුවෝ කොච්චර ගෞරවයේ තිබුණත් කොච්චර සිල්වන්ත වුණත් අපි කොච්චර සතුටුමත් වුණත් ඒක කරන්න බෑ. ඒත් එතෙන්ද යන්න හදන්නේ. අපි යන්න හදන්නේ මේ ඇහැ මෙහිතට ඕන තැනකට පණින්න ඇරලා පණින තැන මෙනෙහි කරනවා. දැනගන්න. දැන ගැනීම හරියටම ලෙඩේ අල්ලගෙන බෙහෙත දුන්නා වගේ පොල්ලෙන් ගහවගේ ලෙඩේ දණිපෙනවා. නමුත් අපි පණින ඇත්ත දන්නේ නැත්නම් රෝග නිදානේ මොකක්ද දන්නේ නැත්නම් ප්‍රයිමරි ඉන්ෆෙක්ෂන් එක සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එක මොකක්ද කියලා දන්නේ නැතුව මොන්න තරම් බෙහෙත් දුන්නත් වදින්නේ නැහැ. ඉතින් මේ නිසා සර්වචනංශය සඳහන් කරනවා ආධුනිකයෙකුට මේ රූප බලන වෙලාව, ශබ්ද අහන වෙලාව, ගන්ධ රස පහස කියලා අදාළතාවයකුත් නැහැ, කරන්නත් බෑ. ඒ නිසා උන්වහන්සේ පරිශන කරා තාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පරිශන කළ බැලුවේ නැත්නම් අන්තිම වෙනකොට අල්ලගත්තේ මේකෙන් වඩාම පහසු ආධුනිකයට වඩාම පහසු කොහෙද? එතනින් පටන් අර ගන්නකම් අනිත් ටික වහලා දාමු. ඒක තමයි ඔය මේ මහසිව ආම්දුරන්ට දීපු කමටහන. ඒ ස්වාමීන් වහන්සේ බොහොම පන්ති 18ක් විතර කරපු හැම පන්තියම 50ක් විතර ජනක හිටවෝ මහාචාර්යවරේ. නමුත් ඒ හාමුදුරන්ගෙන් බණ අහලා රහත් වෙච්ච කට්ටිය ඉන්නවා. දවසක් ඒ රහත් ගෝලෙක් ඒ හාමුදුර ගාට හම්බෙලා කල්පනා කළබලුවා මට මෙච්චර ලස්සනට උගන්වන්න මගේ ගුරු හාමුදුරෝ මාර්ගඵලලාභීද කියලා. අනේ නෑ. උගන්වන්න දන්නා මාර්ගඵලලාභී නෑ. ඊට පස්සේ ඒ ශාංශ කිහිල්ලා අර ශාංශ හම්බෙලා පූජා වහන්න පූජා කරලා වැඳලා ඊට පස්සේ කෙනෙක් කාලෙකින් පස්සේ ආවේ හැබැයි මට කතා කරන්න වෙලා නැහැ වැඩ කියලා. ඊට පස්සේ කියනවා මට පොඩ්ඩකට විනාඩි 5ක් දෙන්න කතා කරන්න කියලා. කරන්න බෑ උදේ ඉඳලා හඳනකම වැඩ. ඊට පස්සේ කියනවා එන සංසුද්ධි පහන්ද නැගිටපු ගමන් ඇඳෙන් නැගිටපුවා ඒත් බෑනේ හෙට අහවල එනවයි කියලා තියෙනවා. එනව පහන්සේ මුණ හොදලගේ ආවිලා සිවුරු හඳන වෙලාවේ ඒත් බෑ. ඊට පස්සේ පන්ති පටන් ගන්නවා. පින්නපාත වෙලා ඒත් බෑ. දාහන ගත්ත ගමන් ඒත් බෑ කියලා කියලා කියලා ඔක්කොම බලනකොට ඇත්තටම ඒ තරම සෙනගක් ඒ තරම ජනප්‍රියයි. ඉතින් කෝලා කියන එන සංස මං යනවා. මම එකක් කියන්නම්. ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැති මිනිහෙක් කියලා එනවා. දැන් මේ හොඳ කීකරු ගෝලයක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ. මොකද ඔක්කොම යෙදිලා. මේ ආවදෝ ගියාට පස්සේ කල්පනා කරලා බලනවා. ඇත්තේ නම් මේ උදේ පටන් ගත්තාම කරත් වෙනකට මීහරකෙක් වගේ ඇද්දපන් වෛරෝ බරභාගේ කිසිම ඉවරයක් නැහැ. ඊට පස්සේ කල්පනා වෙනවා මට මගේ වැඩක් බලන්න කොහෙද වෙලාවක් තියෙන්නේ කියලා. මේ දැනුම නිසා සෙනඟ නිසා කොටෙන්න බෑ. ඊට පස්සේ ඒ සාංශ කරන්නේ මේ කට්ටියට කියලා යන්න ගියොත් කවදාකවත් යන්න බැරි නිසා පහුවෙන්ද උදේ කුරුලා චීන් ගන්න ඉස්සෙල්ලා පාත්‍රේ කරේ දාගෙන පයින්නවා එළියට. ඉහිල්ලා යනවා ගව් 120ක්. අර පැත්තක හුලඟක් වදින්න නැති වෙන්නේ. ගිහිල්ලකට හම්බ වෙනවා 39ක් භාවනා කරන භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් නේදයි සුවඳ හිතා ගන්නවා මම ඉන්න බලාතක් ගැන දන්නේ දැන් කවුරක්වත් මාව හොයන්නේ නැහැ කියලා ලොකු හම්දුර ගාට ගිහිල්ලා කියනවා. මම මේ අසවලා මට භාවනා කරන්න ඕනේ කියලා. ලොකු ආහඳුර හොඳ වෙලාවට මේ ආහඳුර ගැන දන්නවා. මෙයාට කවදාවත් භාවනා හරියන්නේ නැති බව දන්නවා. එනිසා ලොකු ආහඳුර කියනවා මෙහෙමයි මේ මේ 30ත් එක්ක වැඩ ගන්න මට කරගෙන යන්න අමාරුයි. ඒ නිසා මම මේ දවස්වල අලුතෙන් එන අය දෙවෙනි ආහඳුරට දෙන්නේ පරණ අය විතරයි මම ගන්න කියලා. ඉතින් මේ ආහඳුර කනවලනවා. කාලා දෙවෙනි ආහඳුර ගාවට යනවා. කියලා කියන අවසරයි මේ ලොකු ආමතු කාට ගියා ඔබ වහන්සලකට එන්න කියලා. ලොකු ආමතු කල්පනා කරලා බලනවා මොකාටද මේ එන්න හදන්නේ දෙවෙනි ආමතු. දැන ගන්නවා මෙයා මාන්නක්කාරයි. ඊට දැනුම තියෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් ඉවල ඉවල දැන් මයි ළඟත් එන්න දිනක මං කරන්නේ තුන්වෙනි ආමතු කාට යවන එක. ඔයා කරුණා කරලා ගිහලා තුන්වෙනි ආමතු කාට යන්නේ කියලා. එයාම මෙයා ඒකත් කරනවා. තුන්වෙනි එක නාගාවට යනවා. මේ ගැටි අතින් අතින් අතින් අතින් වටලා අන්තිමට 30 දිනම දුර ගාවට යනවා. ඒ හැමදෙම අවුරුදු 7ක සාමණේර තමයි. ඉතින් ඊට පස්සේ හැමදෝ කියනවා මෙහෙමයි අම්බා දැන් කතාව කියන එකට ගියා දෙකට ගියා තුනට ගියා දැන් අන්තිමට කව උභාන්සේ ගන්න මේ උඩ බල මගේ දීයක් වගේ උභාන්සේ මගේ දීයගේ මං කියන දේ අහනවා උභාන්සේ බෝරු මට බැවුව මොකක් කරන්න කියලා ඒ වගේම වයසයි ඒ වගේම දැනුමයි බේරන්න බෑ අර හම්රන්ට ඇඬුම් යනවා බුද්ධ ශාසනිකොත් තියෙනවා මනුසාත් භාවෙත් තියෙනවා ක්ෂණ සම්පත්තියක් තියෙනවා කවුරුත් කැමති නැහැ කමටහනක් දෙන්න. ඊට පස්සේ වඳින්න බෑ ඇදලි බඳලා වාඩි වෙලා කියනවා කල්යාණ මිත්‍රයන් වහන්සේ මං ගැන අනුකම්පා කරන්න. මට මං ඔබ වහන්සේ කියනවා නම් මේ කියන්නේ මේ 60 වෙරිච්ච මේ ප්‍රොෆෙසර් කෙනෙක් වගේ කෙනෙක් මේ අවුරුදු 7ක සාමනීරට ඔබ වහන්සේ කියනවා නම් ඕන දෙයකට ලෑසි අර හම්බ කෙනෙක් කිව්වට කරන්නේ බෑ. ඒතර කියනවා මෙතන මඩ වලක් තියෙනවා. මම මේ මඩ වලට බහැලා පෙන්නන්නම්. ඔබ වහන්සේ කිව්වා එනම් බයින්ද කියනවා. ඉතින් අර හඳෝ ධනක් ඉනක් මඩ වැහලේ බැසලා ආදන් ගොඩ එන්නේ කියලා. ඒකල කියනවා මේ වැඩේට කියන දේ අහන්න ඕනේ. හරි. දැන් අර හඳෝ අඬ අඬ වෙන. ඔහොම නෙවෙයි මට කොයි වදේ දුන්නත් ඊට පස්සේ කියනවා උඹ හත් තියෙනවා. මස්සැද්දෙක් තලගොයක් පස්සේ එලවගෙන යනකොට තලගොයකින් අත ඉන්නවා උඹහට. ඉතින් මේ මාසෙද්දට මේ තලගොය මරන්න ඕන නම් මොකද කරන්නේ? මෙයා ලොකු සුතයි හම්දෝ කියනවා මේ උභය තියෙන කටවල ඔක්කොම වහනවා එක කටක් විතර ඉතුරු වෙන්න පාතම තියෙන එකක් ඊට පස්සේ ඒක ළඟට කොළ ටිකක් එකතු කරලා ගිනි තියලා දුම් ගන්න දුම් ගන්නකොට තල හොයා එළියට එනවා එළියට ආපුවාම ඌට කැමැත්තක් කරගන්න මොකද ඒ හිලේ විතරයි දැන් යන්න පුළුවන් අනික ඔක්කොම වහලා මේ කිව්වට පස්සේ කියනවා ඉඳගෙන බලන්න ඔය තුන් බහක් වගේ ඔය ඇතුළට දිය තල හොයා එළියට ගන්න ඔය කටවල හයම ඇරලා තියලා බෑ ඉතින් ඇස් දෙක වහගන්න සද්ද නැත්ැනකට යන්න ගඳ බලන්න එපා. රස බලන්න එපා. පහස විතරක් බලන්න. ඒ හිල විතරක් අරගෙන තියලා ඔගේ දුම්බෙමින්. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියලා නැත්නම් ඉන්නවා කියන එක විතරක් මෙනෙහි කරන්න. මේ ඇහැ ඇරිලා තියෙනකොට ඒක කොහොමඩක්වත් මෙනෙහි කරන්න බෑ. ඒක පුදුමාකාර කෙලස් උපදවන තරම්. කන ඊගාට ඊගාට නාසී ඊගාට දිය මේ කය තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට එතෙන්ද එන්න මේ වාඩි වෙලා කය දිහා බලන්න ගැන දිග ගමනක් මෙතන තියෙනවා. ඒ වෙලාව ඇත්තක වහන්න කියන්නේ ඇයි? සාධ නැතනකට යන්න කියන්නේ ඇයි? ගන්ධ රස පහස ගන්ධ රස නැතනකට යන්න කියන්නේ ඇයි? හිතන්න එපයි කියන්නේ ඇයි? මේ හීලවල දෙක තුනක් කරලා දෙපොත් තලගොය පයින්නවා. ඉතින් බලන්න අපිට මේ දීලා තියෙනවනම් මේ හයක් එකක් විතරක් අරගෙන ඉන්නවා කියන කොච්චර අමාරුද කියලා. අපි එක තැනක වාඩි වෙලා අතපය මේ සචේතනක හොල්ලන්නේ නැතුව රූප බලන්නෙත් නැතුව නැත්නම් ඇත් දෙක වහගෙන ශබ්ද තිබුණාට නාහා ගන්ධ රසට උදව් නොකර හිතවිලිත් පොඩ්ඩකට නතර කළා මේ ඉඳගෙන ඉන්න බව බලන්න ගියාම අර මස් ඇද්දා එක හිලක් තියාගෙන ඒකට දුම්පි බිනා වගේ මේකේ බුක් කීපින් කරත හැකියි ඒකයි මේ භාවනා ක්‍රමයේ මේ කාය අනුපස්සනා කරන්නේ කාය අනුපස්සනාව අනිත්යෙන් වගේ ශීඝ්‍ර ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ ගනුදෙනු වල අඩුම තැන. ඒක නිසා මේ කායනපසනාවට ගිහිල්ලා බලන හිටියොත් විඥානයේ කාය විඥානයේ බවට පත් කරගන්න කොච්චර වෙලා යයිද කියලා බලන්න. ඇහැට নানা ආකාර රූප පෙන්වනවා, එක්ක සද්ද ඇහෙනවා නැත්නම් හිතට සද්ද හිතාගෙන අහනවා. නැත්නම් ගන්ධ රස දැනෙනවා, එහෙනම් හිතෙනවා, කයේ තියන්න බෑ. ඉතින් ඒක නිසා අපිට මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ කියන එක ඇත්තද කියලා බලන්න කායේච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං කියලා දැනගන්න අපිට කොච්චරක් දුර යන්න ඕනද කොච්චර සුදුරදි අඳින්න ඕනද කොච්චර සිල් සමාදන් වෙන්නද කොච්චර සිල්ලුතු වට කර ගන්න ඕනද කොච්චර අදිෂ්ඨාන කරන්න ඕනද කොච්චර පෙරපින් කරන්න ඕනද මේ කයට හිත ගියා කියන එක දැනගන්න බලන්න අද මුළු රෑ පුරා භාවනා කරලා කයට හිතාව බව දැනගන්නේ කොහොමද කියලා තමයි. මගේ දැන් හිත රූපක නෙවෙයි, සද්දක නෙවෙයි, ගඳක නෙවෙයි, රසක නෙවෙයි, හිතවිලක නෙවෙයි පහසක. මේ ඉඳගෙන ඉන්න බව පහස කියලා අල්ලගන්න උත්සාහ කෙරුවොත් තේරෙයි. මේ අන්තරය අපට දුන්නට යන්ත්‍රයේ මොකද්ද මේ හෑන්ඩ් බුක් එක නැහැ. කොයි බොත්තම් මිරිකොත් හරියයි දන්නේ නැහැ. අරේ මේ මිරිකලා තියෙනවා අපි. ළඟ ඉන්න කෙනාගෙත් මිරිකලා තියෙනවා. හැබැයි මේ මගේ දැන් කය මේ මේක ගෙනල්ලා මෙතනම තියන්න ඕන කිව්වොත් කොයි ස්විච් එක දාන්න ඕන කියලා නෑ. ඊටදී තා භයානක එකක් තියෙනවා. ඒ මොකක්ද ඒක? කයට හිත ගියයි කියලා දැනගත්තට පස්සේ කාටට කියන්න උත්සාහ කරන්න මෙන්න මම හරියටම දැනගත්තා කයට හිත ගියයි කියලා. මොනම භාෂාවකින්වත් කියන්න බෑ. මේ ලෝකේ භාෂාවල් යන්නේ නෑ එතෙන්නේ. දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා මම ඒක දන්නවයි කියලා දැනගන්න. ඉතින් එතෙන්ට යනකොට ඒ මනසගේ මනස, ඒ මනසගේ සූක්ෂම භාවය, මනසගේ ගෞරවය මේ කොච්ච කචානහම් දෝ කියන එකට කොච්චරක් තියෙන්න ඕනද බලන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම ඉඳගෙන ඉන්න බව දන්නවා. දැන් මේක ඇහුවොත් මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද සැකහැර දැනගන්නේ? කොහොමද දන්නේ ඉඳගෙන ඉන්නවයි කියලා? ඕනම කෙනෙකුට දැම්මොත් ඒක නා අත්දකින්නේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. නමුත් මේ අත්දැකීම හෙලි කරන්න බෑ. භාෂාවක් කවදාහක්වත් වර්තමාන මොහොත විස්තර කරන්න භාෂාවකට බෑ. භාෂාවකට පුළුවන් අතීත අනාගත අරයගේදී අතනදී කියන පච විතරමයි. භාෂාවකින් කරන්න පුළුවන් කෙලෙස් උපදින පැත්ත විතරමයි. කෙලෙස් නූපදින තැනට ගියාම ඒක නිස්සද්ද භාවයක් වෙනවා. ඉතින් ඕන කෙනෙකුට කියයි නම් බුදුහාමරොත් කෙලෙස් උපදවලා තිනවා 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා කියලා. මේ නිසා බුදුසසුන කියනවා මම මේ කියලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අඩුම සංස්කාරී ලෝකේ තියෙන. අනෙක් තියෙන සෑම ධර්මයක්ම අපි වර්තමානයේ හිතපැත්තට පනනවා කතා කරන හැම දෙයක්ම. මේ නිසා අපි වාඩි වෙලා කායට දැම්මොත් කායේච කාය කියලා කියන මෙතන කාය ප්‍රසාදේ පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං කියලා. දැන් මම කාය මෙතන පොට්ටබ්බේ වශයෙන් ගන්නෙ. ඉඳගෙන ඉන්න තැන මේ හැපෙන දෙයි කියලා හිතමු. ඒ හැපෙන දෙය නිසා මම දන්නවා මගේ කය ස්පර්ශයක් ලබනවායි කියලා. නමුත් රූප බලනකොට ඒක වෙන්නේ විඥානයේ සියලු වැඩ බහා තබලා කයට එන්න ඕනේ. ඒක කාය විඥානේ බාඩපත් වෙන්න ඕනේ. කාය විඥානේ බාඩපත් වෙච්චාම විශාල ලාභයක් තියෙනවා. ඊට වැඩිය කෙලස් උපදවන චක්කුව ඊට වැඩි කියලා සූත්‍ර සෝත ඝාන මන කියන පහ වැහෙනවා. මේක තමයි පළවෙනිම අතවාසිය. කාය විඥානය පිහිටියයි කියලා යම් කෙනෙක් දන්නවනම් ඒක හොඳම සාක්කියක්. මේ විඥානය දැන් තවදුරට චක්කු විඥානය නෙවෙයි සෝත විඥානය නෙවෙයි ඝාන කාය ඝාන ජීවා මන නෙවෙයි. ඒ පහම කාය විඥාණයට වඩා ගොඩාක් කෙලෙසුක දොන තැන. ඒක නිසා මේ අඩුම කෙලෙස් උපදින තැන තෝරා ගැනීම සහ එහි හිත පිහිටවීම කියලා කියන්නේ කෙලෙස් දෝරේ ගලන ස්ථාන පහක් වහලා දාලා තියෙනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඒක ටිකක් දුරදිග භාවනා කරපු කෙනෙකුට නම් අපි හිතමු මේ කයේ හිත පිහිටවට ආනාපානෙ අල්ලපු කෙනෙක් කියලා. අද අද උදේ අපි කියවපු තවල් කියව ප්‍රශ්න වල පස් දිනක් විතර කියන්න උත්සාහ කළා. ඒ ආනාපානේ වෙලාවක නොදෙනී යනවායි කියන්නේ. එතකොට මොකද වෙන්නේ කයට? කාය විඥාණයට අරගෙන එතකොට කය නොදෙනී යනවා. එතකොට රූප නොදෙනී යාම ඊට බොහොම කලින් සිද්ධ වෙලා ශබ්ද නොදෙනී යාම ගන්ධ රස හිතවිලි මේකත් නැති වුණාට පස්සේ පේනවා මේ ස්පර්ශයක් නැත්තම් කයක් තියෙනවා කියලා දැනගන්න එහෙම නැත්තම් කායේච පටිච්ච රූපයක් නැත්තම් කාය විඥානයේ අංජ බජල් වෙනවා තෝන්තු වෙනවා. වක්කාර කරනවා. බය උපදවනවා. විඥාණයට උන් ඉදිටෙන් නැතු වෙනවා. ඒක නිසා මුචිත මතක ධානය මේ කය නැත්නම් මේ කාය ප්‍රසාදය කිචි කැවෙන රූපයක් නැත්තම් වෙන තැනකට නිවේන විඥානය තියෙන ඒ වෙලාවේ විඥාණයට සිදුවෙන දේ අපේ ජීවිතේ නෙවෙයි මුළු සංසාරේ නෙවෙයි මානවය නෙවෙයි කවදාකවත් අත්දකව නැති. ඉතින් ඒක නිසා අපි කවදා හෝ කායේච පටිච්ච රූපේච උපද්ද චක්කු විඥාන කාය විඥාන කියන එක මට ආස්වාසය දැනෙනවා ආස්වාසය දැනනකොට නාසිකාග්‍රේ කිචික වෙනවා. එතකොට මම දන්නවා ආස්වාසය කියලා. ප්‍රසවාසය වෙනකොට එතනම හෝ වෙන විදිහකට කිචික වෙනවා. ධන ප්‍රසවාසය කියනකොට අපි දන්න චක්කුංච පටිච්ච රූපේච උපද්දති කායජ පටිච්ච පොට්ටබ්බේජ උපජ්ජති කාය විඥානං කියලා. මේකම බලන හිටියොත් මොකද වෙන්නේ බලන්න. අය රූපය අපි අල්ලගත්ත රූපය ආනපන ගත්තත්, පිම්බි මැකිලිම ගත්තත්, ඉඳගෙන ඉන්න එක ගත්තත්, වම දකුණ ගත්තත් එන්න එන්න එන්න එන්න වෙනස් භාවයටපත් වෙනකොට තුනී භාවයටපත් වෙනකොට විඥානයේ පෙකණි වැලෙන්න කපලා යනවා. විඥානයට දරන්න බැරුව යනවා. විඥානයට පොහොර නැතුව යනවා. විඥානයට ආහාර නැතුව යනවා. මේ ආහාර නැති වෙනකොට අපිට පුදුමාකාර බය ගතියක්, නිදිමත ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාර ගතියක්, අනිච්චිර ගතියක් එන්න පටන් ගන්නවා. මේ එන්න පටන් ගන්නකොට යෝගාවචරය ආය ආහාර දුන්නොත් ආය පොහොර දුන්නොත් විඥානේ බොහොම සිනාසෙසි එන්න පටන් ගන්නවා සන්තෝෂය හිටපතන්නම. අපි හයිය මුස්ම ගන්න හදනවා. නැත්නම් වෙන මොන හරි ගිනක් දාන්න හදනවයි කියලා කියන්නේ අර විඥානය දුර්ල කරන දුර්ල කරන යන්නේකට ආය ගිනල්ලා පොහොර දාන එකයි. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනා දන්නවනම් මේ කය කායේන්ද්‍රිය මුල් කරගෙන මේ පොත් ලැබීම කරන්නේ අපි මේ විඥානය කොටු කරන්නයි. විඥාණයට පවතින්න බෑ රූපයක් නැතුව. එකම රූපේ නැවත බලනින්නකොට රූපේ සියුම් වෙනවා. සියුම් වෙන්න වෙන්න කෙලෙස් සියුම් වෙනවා. රූපේ ඒක සියුම් වෙන්න වෙන්න විඥානය සියුම් වෙනවා. කවදා හෝ ඒ සියුම් කරලා කරලා කරලා කරලා ඒ කරන්න බෑ. ඒ මත මට මට යනකොට විඥානයේ නානාරුදු වේසමවා මම ගෞරවනවා. තද්දද රූපද নানা ආකාර දේවල් පෙන්වෙනවා. යෝගාචරය දැනගෙන ඒ විඥානය හුදුවටම අඩු කරොත් එතකොට එයා කියන්න පුළුවන් වීජගණිතමය සමීකරණයකින් කයේ හිත පිහිටියයි කියලා කියන්නේ චක්කු රූප කියන දෙක සංසිඳිලා සෝත ඝාත ශබ්ද කියන දෙක සංසිඳිලා ගහන ගන්ධ සංසිඳිලා ජීවහා රස සංසිඳිලා මන ධම්ම සංසිඳිලා දැන් තියෙන්නේ කාය සහ රූපේ. දැන් රූපේ සංසිඳනොයි කියලා කියන්නේ ඒ යෝගාවචර ධර්ම එnde end end විඥාණයට අර පහ කල්ලතෝම කපල වැටෙන කැපෙනවා ඒක අපිට දී ඇති වාසියක් මේක තුනී වේගන යනකොට කාටද පුළුවන්නේ සැක නැතුව නිසකව මේ කරන වැඩෙන් කරන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨිත භාවය නැති කිරීමයි විඥාණයට ආහාර නොදී ඇරීමයි නැත්නම් විඥාණයට පොහොර නොදී ඇරීමයි. ඒ නිසා මේක දිගට විඥානයේ මේ විදිහට කොටු කිරීමේ වැඩපිළිවෙල කිසිම කෙනෙකුට පරෝපදේශරහිතව කරන්න බෑ. ඒක නිසා ඒක මගට යනකොට යා කතා කරවන්න ඕනේ. කතා කරලා අහන්න ඕනේ කොහොමද දැනෙන්නේ? යා සම්පූර්ණ මේ කරන වැඩේට විරුද්ධව කතා කරන්න පටන් ගන්නවා. මට එපා වෙනවා මට කම්මැලි වෙනවා මට බය හිතෙනවා කවදාවත් භවනාව හරියන්නේ නැහැ එහෙතු වුණා මෙහෙතු වුණා කියලා ඒ යෝගාවචරය දන්නේ තාම මේ මේ කටයුත්ත වෙන්නේ භාවනාව නිසායි කියලා. ඊතර හිතන මේ මොකක්ද දන්නේ මේ එක අරමුණකට එක ద్వාරයකට එක ආයතනකට හිත කොටු වුණාට පස්සේ උරුල්ලේ කල්ලා කූඩුවට දැම්මා වගේ කුළුමි හරකේ ගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ කුළු වෙනවා. ඉතින් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ මනුස්ස ශරීරයක් ලබා ගන්නට උදව් කරලා මනුස්ස ශරීරයේ මේ මේ தත්ත්වයටපත් කරන්න නැත්නම් මේ මේකට කියන්නේ ශික්ෂාව කිය. මේ සීල ශික්ෂාව නෙවෙයි මේ. මේ සමාධි ශික්ෂාව නෙවෙයි මේ. මේ ප්‍රඥා ශික්ෂාව මානසික ක්‍රියාකාරීත්වයක් යන්න පුළුවන් අඩු මට්ටමකට බස්සන. අන්නේ බැස්සීම සඳහා මේ ඇහැට රූපයක් කෙනකොට චක්කු විඥානය පහළනවා කනට සද්දයක් ඇහෙනකොට සෝත විඥානය පහළ වෙනවා කියන මූලික පාඩමේදී අපිට සමස්තයම කියලා දෙන්න වෙනවා සමස්තය කියලා දුන්නට වැඩේ පටන් අරගන්නේ කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං කියන තැන එතකොට යාට තේරුම් ගන්න වෙනවා කයට හිත ගිනිච්චයි කියලා කියන්නේ අනික් ආයතන පහේම කෙලෙස් උපදීව නතරට. ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයකට මම ආශ්වාස කරනකොට ආශ්වාස දානවා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස දානවා. නැත්නම් පිම්බීම් බලනකොට පිම්බීම් බව දානවා. හැකිලිම් බලනකොට හැකිලිම් බව දානවායි කියලා. එයාට දල වශයෙන් කීතයි කී වෙලාවේ ඇහැ නිවන් දැකලා තියෙන්නේ. කන නිවන් දැකලා තියෙන්නේ. නාසය නිවන් දැකලා තියෙන්නේ. දිව නිවන් දැකලා තියෙන්නේ. හිත නිවන් දැකලා තියෙන්නේ. නමුත් දන්නේ නැතිකමයි ප්‍රශ්නේ. ඒ දිනුවට දන්නවා මගේ හිත දැන් තියෙන්නේ කාය විඥානය කියලා. ඒක නිසා මේ දන්න දේට සාපේක්ෂව නොදන්න දේ දැනගැනීමට කියනවා අන්මය ඥාන, විපස්සනා ඥාන, ආකාර පරිවිතක්ක, තක්ක ඥාන. ඒක අපිට මූල ධර්ම වලින් අල්ලන්න වෙනවා. නමුත් මේ යෝගාවචරයට අද්දකිය හැක්කක් තියෙනවා. මොකක්ද අද්දකිය හැක්ක? නොසෙලී කයේම හිත තියෙනවා. එනේන ආස්වාසය පේනවා. එනේන ප්‍රසවාසය පේනවා. ඒක නිසා මේක තමයි සීල ශික්ෂාවට පස්සේ එන සමාධි ශික්ෂාව සහ ඊටහාට යන විපස්සනා ප්‍රඥා ශික්ෂාව වශයෙන් දැන් මම විසින්ම මම ශික්ෂා කරගෙන හික්පවගෙන සීතල කරගෙන සිද්ධ වෙන දේ අද්දුම මට්ටමේ සිද්ධ වෙන්න ආරිනවා හිතාමතා මොකක්කත්ම කරන්නේ. ඉතින් මම භයානක තැනකට අපි යනවා සිද්ධ වෙන සියල්ලම කයට සාපේක්ෂව සිද්ධ වෙන එකට සම්පූර්ණ අවධානයකින් හැබැයි කරන දෙයක් ඇත්තෙම නැහැ. චේතනාපූර්වක සචේතනිකව සසංකාරක මුකුත්ම කරන්නේ අන්න ඒකට දැනගන්න පුළුවන් මේ කය මේ මට්ටමේ පවත්තන එක තමයි ජීවිතයේක සංසාරයක අඩුම කෙලස් ප්‍රමාණය. මින් එහාට මොනම සංස්කාරයක් කරත් සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්චා. ඒක නිසා අපි ඉස්සල්ලා ද්වේෂ කණ්ඩ වෙනවා යන්න පුළුවන් අඩුව මට්ටමට යන්න. කය අල්ලගෙන කය අඩුව මට්ටමට ගියොත් යට තේරෙනවා මේක ඉබේ කවදාකවත් වෙන්නේ. අපි GestureDetector ඉන්නකොට කයට හිත යන්නෙම නැහැ. කයට හිත යෑම අනික් පහ වැළක්වා දැමීමක් කියන එක දන්නේම නැහැ. ඒ වගේම කයෙ හිත තැම්පත් වෙනකොට එන මේ කම්මැලි ගතිය පාළු ගතිය නිසා අපි නිතරම කය දඟලවනවා. අපි නිතරම මේවට කොට්ටමෙන්ට ඇඳ ඇතිලි මාරු කරලා එක එක පහස දෙමින් ඇඟ නලවමින් නටවමින් ඉන්නවා. ඒ නිසා දැන් අපි මේ කරන වැඩේදී නිවන් නෙවෙයි. හැබැයි මේ එක ආයතනයක පොත් තබා ගැනීම හරහා කෙලස් කරන්න පුළුවන් අඩු ප්‍රමාණය නැත්නම් අඩු ප්‍රමාණයට යන්න පුළුවන් බව මනුස්ස ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා මේක කරන්න පුළුවන් බව මෛත්‍රී බුද්ධ සාසනයට යන්න ඕනේ නැති බව ඒක කරන්න කිසිම දෙයක් අඩුවක් නැති බව සම්පූර්ණ තියෙන බව තේරුම් ගන්නවා කියලා කියන්නේ එයා යෝගාවචරයක් වශයෙන් භාවනාවට සල්ලම් වෙනවා නැත්නම් සුදුසුකමක් ලැබෙනවා මේක මීට වැඩිය බොහොම මේ වෙන සංසිද්ධිය බොහොම ලස්සන විදිහට විස්තර වෙනවා ඒ මානුක්ක පුත්‍ර සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඉස්සරහට එනවා ඒ අර අර හය අත් අවුරුදු සාමණේර ඉදිරියට ආපු අර මහාති වහමුදුරු වගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා මේ මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ ඒත් වයසක වයසට ගිහිලා පැවිදි වෙච්ච කෙනෙක්. අර හොඳටම ජීවිතය කලකිරලා තියෙන ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම අප්‍රමත්ත වූපකට්ටෝ මම අර්ප අප්‍රමාදව ඒක එක තැනකට වෙලා දිගට භාවනා කරන්න යන්නයි හදන්නේ. මම අද සමුගන්නවා මට කමටහන් දෙන්න කියලා. ඒක බුදුරජාණන්සේ කියනවා. මේ කියන්න තියෙන දේ ඔක්කොම කියලා තියෙද්දිත් එක එකන ඇවිල්ලා පුදුලිකව හම්බෙන්න හදනවා. උඹ නාකියව හොමනම් තරුණ කට්ටිය කොච්චර හිර මෙතෙන්ද කියලා අහනවා. කියන්නේ අර පුද්ගලිකව එන්න එපයි කියන එක. එහෙම කිව්වත් බුදුරජාණන්සේ අතහරින්නේ මේ ප්‍රශ්නාවලියක් ගන්න. ඒ ප්‍රශ්නාවලියයි මේ දැන් අපි කතා කරන කී එකයි මේකම අනිත් පැත්තක් මේ පෙන්වන්නේ. අපි මේ දන්නේ නැති අපි මේ පාවිච්චි කරන යන්ත්‍රේ දන්නේ නැති හෑන්ඩ්බුක් එක මේ බුදුරජාණන්සේ පෙන්වන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒක නොදැනීම නිසා අපි කොච්චරක් පිහින් අරගන්නවද කියලා හැම මොහොතෙම. වදති ගන්නවද කියලා. බුදුන්සේ අහනවා මේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේගෙන් අත්ති මාළුන්ගේ පුත් චක්කු විඤ්ඤය රූපං නපස්සති නපස්සේ සම්ති අදිත්තං අදිත්ත පුබ්බං එහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා කවදාකවත් දැකලත් නැහැ දැන් දැකමිනුත් නැහැ දැන් බලන්නෙත් නැහැ මත්තර බලන්න වෙන්නෙත් නැහැ එහෙම රූප සම්බන්ධව රාගයක් හෝ ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්ද කියලා. චක්කු විඤ්ඤාය රූපයක් තියෙනවා අදිත්තං අදිත්ත බොබ්බං නපස්සති නපස්සේ සම්ති. දැන් බලබිනුත් නැහැ මත්තර බලන්න වෙන්නෙත් නැහැ. එහෙව් රූපෙකින් එහෙව් රූපයකට ප්‍රේමයක් හෝ ඡන්දයක් හෝ රාගයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් බොහොම පහසුවෙන් කියනවා නෑ බද්දේ කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. කෙලෙස් හෝ මොනවාරි පහළ වෙන්නේ මේ ළඟට තමන් ආසාවෙන් ගත්ත එකෙන් විතරයි. තමන් බ්ලං කරගත්ත දේ විතර වැයත තියෙනවා කවදාකවත් කෙලෙසෙන්නේ නැහැ. ඊට පස්සේ යනවා සෝත විඤ්ඤය සද්දා නාහපු නාහන දැන් අහන්නෙත් නැති ඉස්සරහට අහන්නෙත් වෙන්නෙත් නැති සද්දකින් කෙලෙස උපදාන පුළුවන් නොහෙතම් බන්තේ ඊපස්සේ කියනවා ගඳක් තියෙනවා ලෝකේ කවදාකවත් විඳලා නැහැ දැන් මිදිමුණොත් නැහැ දැන් විඳෙමුත් නැහැ විඳිමිනුත් නැහැ මත්තර විඳිට වෙන්නේත් නැහැ. ඉවෙනි ගඳකින් කෙලස් උපදවන රාග ප්‍රේම ඡන්ද කියන වචන පාවිච්චි කරන්නේ. ඒක කියන ආහාරයක් තියෙනවා. දිගට රස මසවනවා. කවදාක රස බලන දැන් රස බලමිනුත් නැහැ. දැන් රස දැනෙමිනුත් නැහැ මත්තර දැනෙන්නෙත් නැහැ. එහෙව් රසයකින් කෙලස් උපදවන්න පුළුවන්. කයක් තියෙනවා. කය පොට්ටබ රූපයක් තියෙනවා. පහත ලබලත් නැහැ, ලැබෙනුත් නැහැ, ලබන්න වෙන්නේත් නැහැ, මත්තර ලබන්නේත් නැහැ. ඒකෙම කෙලස් නැහැ. ඊට පස්සේ කියනවා මනසට ගොදුරු වෙන ධර්ම තියෙනවා. කවදාකවත් හිතලත් නැහැ, දැන් හිතන්නෙත් නැහැ, හිතිලත් නැහැ, මත්තර හිතෙන්නෙත් නැහැ. ඒකෙන් කෙලස් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක ලස්සනට අරගෙන විස්තර කරලා මහසි සාඩ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි මේ දැකිය යුතු රූප කියලා යම් ප්‍රමාණයක් ළඟට ඇරන් තියෙනවනේ මේ ලෝකේ තියෙන දැන් කඩේකට ගිහිල්ලා සාප්පෙන් ගන්නේ හොඳ රූප ටිකනේ. උපදින තාක් කෙලෙස උපදිනව gedර ගෙනාවට කියන්නේ. අපිට උපදින තාක් කෙලෙස උපදින මේ මම කැමති මියුසික් කියන්නේ. ඒක මම ළඟ තියාගෙනම බිහින් යන ගන්නවා නිතරම. මම කැමති ගඳෙන්, මම කැමති රසෙන්, මම කැමති පාසෙන්, මම කැමති ධර්ම වලින්. ඒක නිසා මේ දුක එනතා කැවිලා තියෙන්නේ මම කැමැත්තෙන් ගන්න එක ගින්නේ. අපි කොච්චර දුකට කැමතිද කියලා හිතන සෑඩිස්ටික් එහෙම නැත්නම් මෙසචිස්ට්. තමන්ට දුක් දී ගැනීම සඳහා අපි දවසේ උද්දි සාඳුද අමුඩේ ගහගත්තාම සිකුරාදා හම්බ හඳ වෙනකන් අමුඩේ ලියන්නේ නැහනේ. හම්බ කරනවා. මොකටද මේ? රූප එකතු කරන්න, ශබ්ද එකතු කරන්න, ගන්ධ එකතු කරන්න, රස එකතු කරන්න, පහස එකතු කරන්න අපි කැමති අදහස් එකතු කරන්න. ඉතින් ඒ ගොඩේ මැද ඉඳගෙන කියනවා දුකයි දුකයි දුකයි දුකයි. තියහන්න දෙන්නේ නැහනේ. ඉතින් මේකනේ ප්‍රත්‍යඥ ලෝකය කියලා කියන්නේ. ඉතින් මේකනේ කාම ගුණ කියලා කියන්නේ. ඉතින් අපිට තව තියෙනවා මදිවට විවිධ රූප જાති හොයනවා. දැන් black and white බෑ colored. ඒකේ 3D තියෙනවනම් ඊට වැඩිය හොඳයි. මොකටද? වැඩි කෙලස්. ඊට පස්සේ ශබ්ද ගත්තාම වෙස්ටර්න් මියුසික් විතරක් බෑ ඊස්ටර්න් මියුසික් උත්තර ಭಾರತೀಯ දක්ෂිණ ಭಾರತೀಯ පැරණි සිංහල සංගීතේ නිකම්ම නිකම් බයිලා බජව් මේ ඔක්කොම එකතු කරගන්නවා මේ නැතිව හොය හොය එකතු කරනවා ඊටසේ ගඳ රස පහස හිතවිලි මේක තමයි යාපොහසත් කියලා කියනවා ඒ ඔක්කොම තියෙන එක නා පොහසත් කියලා කියනවා මොකේද පොහසත් වෙන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදවනවා ඒක නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කියලා තියෙනවා. පොහොසතෙකුට දිව්‍ය රාජ්‍ය හිමි වෙන්නේ නැහැ. ඒක හරියට ඉදිකටු ඉලක්ක අස්සෙන් ඔටුවෙක් යන්න හදනවා වගේ කියලා. කවදාවත් බෑ. ජීවිතය බලන්න අපි දවසකට කොච්චර දේවල් එකතු කරනවද කියලා. සංස්කරණ කියලා වචනේ තෝරා පාවිච්චි කරනවා. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ මේක කියලා දුන්නාට පස්සේ මේ මාළුන් කිපුත්තු සාංශයට ඇත්තටම සතුටක් ඇති වෙලා. දැන් පිටත් වෙලා යන්න හදන්නේ මේ භාවනා කරන්න. ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමරණ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන දේ සත්‍ය නම් මට වැටහිච්ච විදිය මෙහිමයි. ඒක කමඨහන් සුද්ධ ගන්න කමඨහන් වார்த்தාවක් දෙන්න. මේ කියපු ගම තමන් මේ මේ ධර්මේ වැටහිච්ච ගමන් කියපු කියනවා රූපන් දිස්සා සති මුඨා. යම් වෙලාවක අපි අසතියෙන් යුක්තව රූපයක් දකිනවා. මේ චක්කුච්ච පටිච්ච රූපේජ උපජේ චක්කු විඥාන කියන කතාව මේ මානුක්‍ය පුත්‍ර සඳහන් කරනවා අපි රූපයක් දකිනවා බුදුන් දැකලා නැහැ සතිය අඳුරන්නේ නැහැ භාවනා මනසිකාරයක් නැහැ රූපෙ දිහා බලනවා රූපන් දිසා සතිය මුට්ටා පිය නිමිත්ත මනසිකරෝති ඒක දිහා නැවත නැවත බලන එක ප්‍රියනම් විතරනේ අපි යම් රූපයක් අපි gedara තියාගෙන බල බල ඉන්න එක ප්‍රියනම් විතරනේ ඒ නිසා මේ බලන රූපේ නෙවෙයි දැන් අපි ප්‍රිය භාවය තමයි අපි නැවත නැවත කණ්ඩ පටන් කරගන්නේ රූපං දිසා සතිය මුට්ටා පිය නිමිත්තක්. දැන් මේ රූපේ නෙවෙයි. රූපෙන් ගත්ත නිමිත්තක් තියෙනවා. ඒක තමයි මනසිකරන්නේ. සාරත චිත්තෝ වේදේති තංචාජ්ජෝස තිට්ඨති අනේ කොච්චර වටිනවද කොච්චර මට කැමති දෙයක්ද කියලා ඒකට බැඳිච්ච රත් හිතකින් සාරත් භාවයෙන් වේකේ ඒක විඳවනවා ලැබිච්ච රූපේ පිළිබඳ ලොකු සතුටකින් පංච අජෝස චිත්ත ජනේ මට විතරනේ මේකේ මෙච්චර සැප ලැබෙන්නේ වෙන කාටවත් නැහැනේ මං කොච්චර වාසනාවන්තද කියලා. ඒ රූපෙට අපි ගිල ගන්නවා, බැස ගන්නවා, නිමක්ත වෙනවයි කියලා කියනවා. අපි කියනවා රූපේ රසාස්වාදේ ලැබෙනවයි කියලා. ඒ ඒ රූපේ රසාස්වාදේ ලැබෙන වෙලාවේ තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවයේ විඳවන වෙලාව එයා ඒකෙන් নানা ආකාර මනස් රූප ඇති කර ගන්නවා. එහෙම නැත්නම් හිතේ নানা ආකාර රූප ඇති කර ගන්නවා. ඒකල්ලි වෙලා ඒ දකින දකින රූප ඡායාවලින් ලොකු සතුටක් ලබනවා. අපි කිව්වත් අපි පරණ වටිනා චිත්‍ර ශිල්පයේ චිත්‍රයක් ගෙනල්ලා පිටියක් ගහගෙන මේක අතවල් තැනින් ගෙනාවේ. අපේ ගෙදර ඉන්න කට්ටිය මේක තේරෙන්නේ නැහැ. උන් මැට්ටෝ. මට විතරයි මේක තේරෙන්නේ. මම තමයි මේක ගිනාවේ කියලා ඒ රූපේ ඉස්සරහ ඉඳගෙන ඒක නැවත නැවත වමාර කන්නා වගේ හරකෙක් දවල් කාපික වමාර කන්නා වගේ අරක්කු බිල වමන කරනකොට කටවහලා ආපහු ගිලිනවා වගේ හරකම නැවත නැවත කතා කර කර ඉන්නකොට ඒ රූපේ පිළිබඳව කොච්චර කෙලෙස් උපතනවද කියන එක මේ මාළුක්‍ය ප්‍රතිසහත වැටෙච්ච හැටි ඊට පස්සේ අභිජ්ජාත විහෙසාචි හරිනවා අනේ මේකට වැස්ස වැස්සොත් මේක තෙමෙනවා අවුව වැටුනොත් මේක ෆේඩ් වෙනවා. කවුරු හරි මේක ඉරුවොත් නැස්ති වෙනවා කියලා ඒක පිළිබඳව විචාර බෙහිතික ඇති කරගන්නවා. ඊවන්ත හිතන අපේ ගෙදර උන්ට මේක තේරෙන්නේ නැහැ රූප ප්‍රදර්ශනය පාත් ගන්න ඕනේ. අපි දන්න කට්ටිය කියනවා ඒක පෙන්වන්න ඕන කියලා ඒකට ආශාවල් දෙන දැන් ඉතින් මනෝ විකාර වනවා. අභිජ්ජාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති මේ රූපෙදී ආ බලාගුවට යයින පුදුම කුතුහලයකින් දැනවිලා. එහෙම නැත්නම් නොකරපු මේක අරසා කරන්න නොකරපු දේවල් ගැන පශ්චාත්තාප වෙලා ඒවන් ආචිනතෝ දුකන් දුක් ගොඩාක් රස කරනවා නිවනේ සම්පූර්ණයෙන්ම ඇත්තෙන් ඊට පස්සේ ආ සද්දයක් ගැන කතා කරනවා වේදනාව ඔක්කොම විස්තර කතා කරනවා ඊට පස්සේ මම බුදුජානසෙ නොදිච්ච කමට අහන නැත්නම් මේ මහලොක් මෙතෙක් මේ මේ මදුබින්දික සූත්‍රයේ නොකිවිච්ච දේ මේ සාධනීය පැත්ත එයා පේනවා මට තේරෙනවා දැන් මේක දන්න කෙනෙක් මොකද කරන්න ඕනේ කියලා. මේක දන්නව බලන බලන හැම වෙලාවෙම පුදුමාකාර කෙලස් වගකීමක් වැగిරෙනවා. එහෙමනම් සතිය කියන එක දැනගෙන එහෙම නැත්නම් බුක් කීපින් කියලා මම මේකට කියන්නේ. කරන දේ පිළිබඳ භක්ති වටිනාකම සදාචාරත්ව වගකීමක් අරගෙන නසෝ රජ්‍යච රූපේසු රූපං දිස්සපතිසතෝ යාට රූපයක් පේනවා හැබැයි රූපය අභිරමණය කරන්න යන්නේ සතිය පිළිනවා දකින්නවා දකින්නයි කියන නැත්තම් බලනවා බලනවායි කියන මේ තියෙන්නේ මජපිටික සූත්‍රයේ බුදුරජාණන්සේ විස්තර කරන්නේ මේ දකින්නදී අභිවන්දනය කරනවා රස විඳිනවා රිංග ගන්නවා එහෙම නැත්නම් අභිවදති අභිනන්දති අජෝස තිට්ඨති නමුත් මෙයා රූපේ දකින්නවා හැබැයි රිංගගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ ඒක අභිරමණය කරන්නෙත් නෑ රූපන් දිස්සෝ පතිස්සතු එයා දැනගන්නවා මගේ දැන් මා විඥානේ පිටලා තියෙන රූපේ ශබ්ද ගන්ධ රසේ නෙමෙයි, ඇහ කනේ දිවේ නාසයේ නෙමෙයි. එයා දන්නවා රූපං දිස්වා පච්චේ විරත් චිත්තෝ වේදේති. ඒකට එයා රූප බැලුවට ඒක පිළිබඳව කෑදරකමකින් හෝ ඒක පිළිබඳව තණ්හා ප්‍රේම ඇති කරගන්න විදියකින් නෙමෙයි. මෙයා දන්න දැම්මට කෙලෙස් උපදිනවනේ උපදින්නේ මේකෙන් විතරයි. මගේ මේලාවේ සද්දෙන් රූප උපදින්නේ නැහැ, ගඳෙන් නැහැ, රසෙන් නැහැ, පහසෙන් නැහැ, හිතෙන් නැහැ. රූප කෙලෙස් උපදිනවා නම් උපදින්නේ මේ මුලිච්ච වෙච්ච රූපෙන් විතරයි කියලා. ඒක දිහා විරත් හිතකින් දැන් මේකෙන් කෙලස උපදිනවා. තවත් ඒකට පොහොර දාන්නේ උපදින තාක් කෙලස උපදින මේ දකින්න රූපෙන් කියලා තංච නාජ්ජෝස තිත්තති මේක බදා ගන්න යන්නේ මේක මගේ කියා ගන්න යන්නේ එතකොට මේ සතිය නිසා ලැබෙන බයලජ්ජ දෙක තමයි පවට බය සහ පවට ලැජ්ජාව තමයි මම දැන් මේකට බැඳිලා තියෙන්නේ බැඳීම නිසා අනිත්‍ය වයින් කෙලසෙන්නේ නැති බව මම දන්නවා මේකෙත් කිලී ගන්න නැතුව මේකට බැස ගන්න නැතුව මේක අභිරමණය කරන්නේ නැතුව දිත්තේ දිත්ත මත්තන් කියන එක දැකීමේ දැකීම මත පින්නතර කරපන් දැක්කට මොකද පොට්ටෙක් වගේ හිටපන් දැක්කේ නැති කෙනෙක් වගේ ඉතින් එතකොට පේන මේ ප්‍රපංච නොකිරීම සංඥා අනුසේ නොහිදින්න නම් රූප දැකීම නෙවෙයි ප්‍රශ්නේ මේ රූපේ වමාරා කෑමයි රූපේ අභිරමණයයි එතන මේ රූපයට බැස ගැනීමයි එනතන මේ රූපේ මගේ කියා ගැනීමයි ඉතින් මෙතන මේ පෙන්වන්න හදන මේ ගැලවුම් මාර්ගය තමයි රූපේ දැකලා මම රූපයක් දකින බව දන්නවනම් ඒක මම කියන්නත් එපා මගේ කියන්නත් එපා මගේ ආත්මය කරගන්නත් එපා ඒකෙන් තණ්හාමාන දිට්ඨිය ඇති වෙනවා ඇති වෙන ප්‍රමාණය දන්න ඒක බුදු වෙන වැඩක්. ඒක මේ රහතන් වහන්සේගේ වැඩක්. එහෙම නැත්නම් ඒක ආර්යයන් වහන්සේගේ වැඩක්. එයා දන්නවා රූපේ තියෙනවා රූපේ තමයි අල්ලලා තියෙන්නේ මට කෙලෙසෙන හරිය මේක එයා දන්නවා රාත්තල් ගන්න දැන්. කනකොට කටි බඩේ තියෙන රාත්තල් ගන්න දන්නවා. මම මේ රූප වලට ප්‍රිය කරන කෙනෙක්. මේ රූපෙට ප්‍රියයි. මම දන්නේ ඒකෙන් තමයි කෙලෙස උපදින්නේ කියලා. කවුරක්වත් ඒක දඬුවම් කරනව නෙවෙයි. රූපේ උපදිනකොටම නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිසා පතිස්සතෝ. සා විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්තති ආඩම්බර වෙන්නේ නැහැ. මේ අනිකායට ඇහක් නැහැ රූප පෙනුන්නේ මට විතරයි ඇහ තියෙන්නේ මට තමයි රූප පෙනෙන්නේ කියලා ආඩම්බර වෙන්නේ. අන්න එතෙන්දී මේ ඒ මානුගපතු ස්වාමීන් වහන්සේගේ තියෙන ඉන්සයිට් එක පෙන්නනවා. යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. එයා රූපෙකෝ දකිනවා වේදනාවකෝ විඳිනවා. දැන් මේ ඉස්සර වෙලා තියෙන රූපේ දකිනවා. කීයතිනෝ පසී පචියති කවදාත්ම කෙලස් වඩන්න යන කෙලස් තියෙන බව දන්නවා ඒ වංසෝ චරති සතෝ යකි සතිය බෙන්ලා දෙනවා මෙන්න මෙතන මං අහුවෙලා තියෙනවා මේ කෙලෙස් ඒ ඔයින් එහාට බෝ කරන්න එපා. ඔය දැක්ක පැත්තෙන් නැතර කරපන්. මෙන්න මේ රූපයක් දකිමින් නමුත් වේදනා විඳිමින් නමුත් කෙලෙස් වගුරවන්නේ නැතුව කෙලෙස් ප්‍රපංච කරන්නේ නැතුව කෙලෙස් බෝ කරන්නේ නැතුව ඒ තියෙන කෙලෙස් ප්‍රමාණයෙන් කෙලෙස් නැතර කිරීම ඇර ඉතාම සීරුවේ මතක තියාගන්න ඕනේ 100 100ක් කෙලස් කපන්න බෑ මේ සාසනේ. බෝ කරන එක නතර කරතයි. ඒක විශාල ජයග්‍රහණයක්. එහෙම නැත්නම් අපි කිලෝරක් නැතුව වර්ග කර කර හැඩතල දම දම මේ ඇතිවෙච්ච එක මතින් කෙලස් උපදවන නිසා කෙලස් උපදින උපදින ප්‍රමාණය දන්නවා. මේක පොට්ටේක් මේක දිහා බලන වගේ බලන්න. තණ්හා මාන දිටි කරන්නේ නැතුව එක බලන්න. බැලුවට දෝෂයක් නැහැ. දෝෂයක් තියෙනවා. නමුත් බෝ කරන්නේ නැති නිසා අද යාන්ත්‍රණය තේරුම් ගන්න නිසා අද මේ ඇහැ කරන දේ තේරුම් ගන්න නිසා අතමම රූප බලමින් ඉන්න බව තේරුම් ගන්න නිසා මේ රූපේ තා මේ කෙලෙස් ටික මට යාන්ත්‍රණය අවබෝධ කරන්න අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒක නැතුව මේ යාන්ත්‍රණය අවබෝධ කරන්න බෑ. ඉතින් මේක මේ ඒ බාලික පුත්තු සාංශ මේ ඉදිරිපත් කරන එකේ තියෙන මේ ජූසි ගතිය මේ මේ කියන ඕජා ගතිය සදාචාරවාදයට අල්ලන්නම බෑ. සදාචාරවාදය හිතන්නේ රූප නොබැලීමෙන් හික්මීමක් කතා කරන්න කියලා. එහෙනම් රූප බැලීම වැරදි කියලා. බුදුසසුන කියනවා එහෙමනම් පොට්ටෝ නිවන් දැකලා තියෙන්නේ බෑ. ඔබ බලන්නෙත් නෑ රූප නෑ. මේක රූපේ බලනවා මම වෙනදනම් කොච්චරම් මේක තලු මර මර කෙල පෙර පෙර මේක දිහා බලනවාද? අද සතිය නිසා මම දන්නවා මම කොච්චර අමනද කියලා. මම දන්නවා කොච්චර මේ රසලෝරිද කියලා. ඒකලෙලි මේකෙන් සભ્યත්වයක් හදාගෙන රූපනාරකම් පවත්වාගෙන සංසන්තර පවත්වාගෙන කානිවල් කරගෙන අපි මෙතෙක් කල කොච්චර මේක වැගිරුවාද දැන් දන්නවා මෙන්න මේ මට්ටමින් අතර කරන්න පුළුවන් නම් නිවන් දකින්නට වැඩි රසයි කියනවා මම මේ චිත්තක්ෂණය. නිවන් දකින්නට කිසි ජොලියක් නෑ අප්ප බැන්දට පස්සේ වගේ. මේක නිකන් අන්මැරිඩ් සෙක්ස් වගේ. මං විතර ඒක විඳින කෙනෙක් මුළු ලෝකෙම නැහැ. ඒ තරම්ම ලස්සනයි මේ රූපේ දැකලා මම ආස කරනවා මම දන්නවා. මම දන්න මේකෙන් තමයි කෙලෙසෙන්නේ කියලා. කවුරු කියන කුඹට බලන්න වටින්නේ කියන ඔයාට බලන්න වටිනවා නිකන් ඉන්න මම බලන්නේ මේක බලලා නොදක්කා වගේ ඉන්න පුළුවන්ද? පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්ද? මෙතනින් කෙලස් පුදින්නේ කියලා දැනගන්න බුදුහාමුදුරු එන්නේ නැහැ මෙතන. ඒ රූපේ බැලීම අවශ්‍ය ඒ රූපේ බලන්න ඒක අමතවියක් කරගත්තේ නැත්නම් මේ යාන්ත්‍රණය කවදාකවත් ඉගෙන ගන්න බෑ. රූප නොබල ඉන්න කිව්වොත් ඉඳ ගන්න බෑ. අපි අනතුරට ලක් වෙන්න ඕනේ. ලක් වෙලා එතින්දි තේරුම් ගත්තොත් තේරෙනවා ඒ මෝඩයා මේ රූපේ බල අනේකා රූප සම්භව බෝ කොට මනෝ රූපමවනවා යෝගාවචරය රූපන් දිස්සාපතිසතෝ රූපේ දකින්න රූපේ දකින්න බව දන්න මෙතනින් කෙලෙස් උපදිනවා හොඳටම දන්නවා මේ රූප බලමින් ඉන්න නිසා සත්‍යෙන් ගඳෙන් රසෙන් කෙලෙස් නැති බවක් දන්නවා මේ බෝ කරන්නේ නැහැ මේ කෙලෙස් බෝ කරන්නේ මේකට තියෙන ලස්සනම එහෙම නැත්නම් මේකට තියෙන මේ මේ ධාතනේ තියෙන මේ ධර්මයේ තියෙන රසය මම මේ මතු කරලා පෙන්වන්න හදන්නේ මම දන්නේ මම ඔතේ තලුමර මර ඕගොල්ලෝ කනවද කියලා නැත්නම් ඕගොල්ලෝ නිදිද කියලා මම දන්නෙත් නැහැ මේකෙදි තියෙනවා මේ මේ වගේම කතාවක් කියනවා ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ අම්මගේ තාත්තගේ පැත්තෙන් 84000ක් ධර්ම මේ තල්ලි තියෙන මහා බූතල් කර හිටපුතේ. කොහොම හරි එන්න ෆයිට් එකක් දීලා අම්මා එපයි තායි කැටි තාත්තා එපයි කිය තියේදී ජීවිත පරිත්‍යාගයෙන් උපවාසයක් කරලා පැවිදි වෙනවා. නැත්නම් මම මැරෙනවා කියලා උපවාස කරලා පැවිදි වෙනවා. පැවිදිලා නන්නා දුන්න පැත්තට කියලා නිවන් දකිනවා. නිවන් දැකලා අපෝසරයක් එනවා බුදුහාමුදුරන්ට වන්දනා කරනවා. ආපු දවසේ ඒ ශාන්තික හොඳ හරි නරක හරි තාම මහා ගෙදර තියෙන සිටු මැදුර තියෙන දැනෙන් පින්නපාතයක්. ඉතින් මේ පින්නපාතේ ඒ සිටු මැදුරෙන් කාදාගත් හාමුදුර කෙනෙකුට දෙන්නේ නැහැ දානියක් බලිනවා සාසනෙටම බලිනවා මොකද මගේ දරුවා නැති කිරුවා ඒක නිසා කවුරක්වත් පින්නපාතේ දෙන්නේ නැහැ. නමුත් ගෙදර ඉන්න වැඩකාරියක් නරක වෙච්ච රොටි කෑල්ලක් විසි කරන්න ගෙනියනවා. මේ හාමුදුරන්ගේ මොන සම්බන්ධයක්ද නැහැ ඊට කතා කරලා නංගි ඔක විසි කරන්නම් ගෙනියන්නේ මගේ පාත්‍රයට දාන්නේ කියලා. අර කෙල්ල දාන ගමන් දකින්න අතපය ලකුණු වලින් මේ අපේ ස්වාමි පුත්‍රයයි කියලා. දුවන ගිහිල්ලා ස්වාමි දුවට කියනවා අන්න අපේ ස්වාමි පුත්‍ර ඇවිල්ලා ඉනවා කියලා. ඒකට අම්මා කියනවා තී කියන්නේ ඇත්තක් නම් මම අදම ඔබ දහස් භාවයෙන් නිදහස් කරනවා කියලා ස්වාමි පුරුෂයාට කියලා කියනවා බලන්න කියලා බලනකොට ඇත්ත. ඒ තාත්තා පිටිපස්සෙන් ගිහිල්ලා යනකොට මේ ස්වාමීන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කැඩිච්ච එකක් ගාව පිටියක් අනින්දගෙන අර රොටි කැල්ල වනදරනවා. ඊට පස්සේ තාත්තා කියලා කියන මොන අපරාධයක්ද මේ කරන්නේ බලන්න මෙච්චර ලස්සන ගියක් තියෙද්දි Tamange බබූදලේ මේ මේ කුණුච්ච රොටි කෑල්ල කරන ඉදිරියට ගියක් ගාගෙන වළඳනවා යන් යන්න ගෙදර ඊට පස්සේ කියන බෑ කියලා ඊට පස්සේ කියනවා දැන් දානි ටිකක් දෙන්න නෑ නෑ මේක තමයි දානේ මගේ දානි ඉවරයි කතාවෙන් පස්සේ කියනවා ඔබ හෙට දාන්න ආරාධනා කරොත් ඉන්නම් ඒක දැන් අද දානේ බෙරයි කියලා. ඊට පස්සේ මේ ආරාධනා කරලා ගෙදර ගිහිල්ලා අඹුවට කතා කරලා කියන වැඩේ හරි. අපි හිතුවේම මෙහෙමයි මෙයා පැවිදුණාට පස්සේ සිවුරව ගන්න. දැන් මගේ දෙට්ටම ඇවිල්ලා මිනිහා. හෙට එනවා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? ගෑනු පස් දෙනෙක් ඉන්නවා මෙයාට. පරණ පුරාණ දූතිකාව පස් දෙනෙක්. පස් දෙනාටම කියනවා යම්මා කාලයකට සැරසුනොත් මේ පැරණි ස්වාමපුරුෂයා කැමති විදිහේ විදිහට සැරසෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ අම්මගේ බුදලේ කියන දාන මෙතන තාත්තගේ බුදලේ කියන දාලා මැද ආසනේ පනවනවා. ඒ ශාන්ති පින්නපත ආවට පස්සේ ඕන පයිස්සල්ලාම සම්දර්ශනේ තමයි අර පස්සේ නැවිලා නටන්න පටන් ගන්නවා. කතා කරලා ඔබතුමා මේ අපි දාලා අතහැරලා ගිහලා Brahmacharya රකින්න දිව්‍යාංගනාව ලබන්නද? දිව්‍යාංගනාව අපටත් වැඩි ලස්සනද? කියලා ඉඟි කරනවා. එතකොට මම කියනවා නංගී මම මේ දිව්‍යංගනාව බලන්න නෙවෙයි පැවිදි වුණේ කියලා. ඒ නංගි කියලා කියනකොටම අර පස් දෙනම කලන්ත හැදිලා වැඩ. ඊට පස්සේ අම්මා ඇවිල්ලා අම්මගේ වස්තුව වැහුම් අරවලා පෙන්නනවා. එහා පැත්ත මෙහා පැත්ත මිනිහ පේන්න බැරි තරම් වස්තුව. තාත්තගේ වස්තුව වැහුම් අරලා පෙන්නනවා. දැන් මේ කාලේ යනවා. දැන් 11:00යි 12යි වෙලාව. මේ ස්වාමීන් වහන්සේ කියනවා ඕගොල්ලන්ගේ මේ නාටකම් බලන්න නෙවෙයි මං ආවේ. මං පින්න පාත යනවා. දාහනේ බෙදලා දාහනේ බෙදන්න දැන් වෙලාව හරි කියලා. ඊට පස්සේ විජහාට මේගොල්ලෝ දාහන ටික බෙදලා දාහන බෙදුවට පස්සේ මේ ආමුදුරු අර වස්තු දෙක මැදින් එළියට යන ගමන් කියනවා මුවෙක් නෑ මුවවැද්දෙක් මුවෙක් අල්ලන්න උගුලක් අඩවලා රසමසූලක් ගෙනත් දානවා උගුලට. දක්ෂ මුවෙක් ඇවිල්ලා රසමසූල කාලා උගුර ගස ගන්න නැතුව යනවා මුවවැද්ද අඬ අඬ ඉඳද්දි. ඔන්න යෝගාවචරගේ උපමාව. ওই ලෝකෙ තියෙන ඕනෙම රසමසූලක් ගන්න හැම ගස ගන්න එපා. ওই ඕනම රසමසවුලක් යෝගාවචරයට කැපයි. අපි මේක ඇතුළේ කොක්ක තියෙන බව දැනගන්න gediy පිටින් කිලින්න එපා. කිල්ලොත් කොක්කේ. නිබ්ලින් කරන්න පොඩ පොඩ පොඩ පොඩ ගන්න. එතකොට ඇතුළේ කොක්ක ළඟට එනකොට තේරෙනවා. එතන නතර කරන්න බැරි මිනිහට පෘතජ්ජනය කියනවා. එතන නතර කරන්න පුළුවන් කණ්ඩායමක් කියනවා. ඒ නිසා කවුරුත් කියාවෝ දැන් යන්නත් එපා රසමසුරුඹට කැපක් නැහැ. ඒකනේ අපේ සදාචාරවාදියා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගෝලෙක් මේ කියන්නේ උගුල හැම කාපන් උගුල ගස ගන්න එපා. මොකද මේ තරංගේ නිසා අපි කරන්නේ අරයා කන්න ඉසලා මෙයා ගාම කන්න පනිනවා. පනපු ගමන් මොකද්ද කන්නේ? ඉවරයි. උඹට ඕන ඔබ කාපන් හිමීර කන්න පටන් ගන්න මොනම මොනම කුණුහරුපෙකවත් කුණුහරුපයක් නැහැ. අපි හිතන මොනම සුඛභෝගී වස්තුවක් කිසිම සුඛභෝගීත්වයක් නැහැ ප්‍රයෝජන දරලා කටයුතු කරනවා. ඒක මේ ආගම විසින් සම්පූර්ණ වැව්වනේ. ආගම කියන පැත්තට යන්න එපා. ඒක උගුලක්. කොට යන්නත් එපා, මසහුල කණ්ඩත් එපා, ඒක අකපයි කියලා. පුදුමාකාර නීති දාලා තියෙනවා. නමුත් භාවනා කරන මනුස්සයට විපස්සනා කරන මනුස්සයට බුදුහාමුදුර මේ සංගවල අපිට පෙන්ලා දීලා තියෙන කරුණුලින් පෙන්නනවා. මේ අවුරුදු 2600 ඇතුළත තුර මේක කොච්චර කුණු කරගෙනද කියලා. එකතු කරලා අපිට පෙන්නලා තියලා තියෙන්නේ බීතිකාවක් නේ. ඒක කිරුවොත් අපාය යනවා. මේක ඉතින් නිසා භාවනා කරන මනුස්සයා විහිං කුරුසෙට නැගලා විහිං ඇන ගහගත් එකෙක් විදිහට මට පේනවා. ඒකල කට අරගෙන ඉන්නවා. අරණ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව කියලා අම්මෝ විදින විදවිල්ලක් මං විතර අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විඳවන හැටි දකින්න කේ ලෝකේ කවුරක්වත් නැහැ. මොකද මම අරණ්‍ය වාසී. කිසිම කෙනෙකුට මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න තමන්ට වද දී ගැනීම තමයි මේ භාවනා යෝගාවචරය කරන්නේ. ඒගොල්ලෝ හිතන එක පිනක් කියලා. ඒක මානසික රෝගයක්. ඒක මැසේජිසම්. ඒක ඒක සෑඩිස්ටික්. එහෙම නැත්නම් සම්පූර්ණ අනිත් පැත්තට ගිහලා සැප විඳිනවා දෙක දන්නේ නැහැ. එසේ රසමසවල කෑවට මොනක් ප්‍රශ්න නැහැ මේක ඇතුලේ හැම තියනවායි කියලා දැනගෙන. බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා. පානිනා වනේනාස විසං න අන්වාගමේති කියලා. අතේ තුවාල නැත්තම් වසභාජයෙන් අත දැම්මට ප්‍රශ්නයක් නැහැ. පිටේ වනේ නැත්තම් බීම පඳුරට බය නැහැ. පිටි වනේ තියෙන මීම තමයි වඳුරට බය. අතේ තුවාලේ තියෙනවා නම් තමයි වසභාජෙන් අත දාන්න එපයි කියන්නේ. අතේ වනයක් නැත්නම් වසභාජෙන් අත දැම්මට ප්‍රශ්නයක් නැහැ. නිසා භාවනා කරන යෝගාවචරයා ඒ කෙලෙස් මෙච්චරක් මට උපදිනවා. මේ මේ තනින් කෙලෙස් උපදින්න කියලා පොත් තබා ගත්තට කද්දාකත් වැරද්දක් වෙන්නේ නැහැ. එයා දන්නවා මට කෙලෙස් උපදිනවා. මෙන්න මෙතනින් උපදින්නේ. හැබැයි බෝ කරන්න තරම් තකතිරු නැහැ. වඩා වර්ධනය කරන තරම් අමන නැහැ. නමුත් කෙලෙස් නැති ජීවිතයක් ගත කරන්න බෑ කෙලෙස් අඩු ජීවිතයකට යන්න පුළුවන්. ඒ නිසා ආනාපානෙට හිත දානවා. කයට හිත දානවා. එහෙම නැත්නම් මේ කාය ප්‍රසාදයට හිත දානවා කියලා කියන්නේ ඒ නිවනේ 100ට ඒ කියන්නේ මෙහෙමයි කියන්නේ. ආයතන පහක් නිවන් දක්කන වැඩක්. මේකෙන් කියලා සුබදුන නැත්තේ නෑ. මේකෙන් එන කෙලස් ටික දන්නවා දැන්. මට වේදනාව එනවා මට කම්මැලිකම එනවා මට නීරසකම එනවා මට නිදිමත එනවා මට. අසරණ ගතිය එනවා මට. අසර මේ සැක උපදවනවා, බය උපදවනවා. ඒ ටික ඔක්කොම දන්නවා. හැබැයි අච්චර විශාල කෙලෙස් ප්‍රමාණයක් ඇහෙන් එන්න පුළුවන් ප්‍රමාණය කනින් නාසයෙන් දිවෙන් නොයන බව දන්නවනම් මේ අලියක්කට ඉන්දියාප්පයක් මොකක්ද අප්පා ඕක කාපංකෝ මොකද විඳලා නැති එකක් යා මේ කම්මැලිකම එහෙම නැත්නම් මේ වේදනාව මේ කිතුල් ගන අලියට කිතුල් පිටි ඉන්දියාප්පයක් අටේ තිබ්බයි කියලා ඔක මහා දෙයක් නෙයි. මේ යෝගාවචරෝ චරිචුරු ගන්න හැටි දකින්නකොට මේ නිකන් අනික් වෙලාවට කිසිම කෙලෙසයක් කරන්නේ නැති සාහන්ත දාහන්ත තීන්ත කූඩු වගේ කියලා හිතාන ඉන්නේ. මේ පැමිණෙන පුංචි දුක විඳ ගන්න බැරි නිසා අපි වැටෙන්නේ ලිප්ෙන් කබලෙන් ලිපටට බව දැනගෙන. පුළුවන් තරම් මේ වේදනාව වෙනකොට දැනගන්න මගේ හිත ඒකාන්තයෙන්ම කයේ පිහිටලා දැන්. ඒක හොඳම සාක්කිය. තව එක චිත්තක්ෂණයක් ඉන්න මං කියන්නේ දුක් දෙන්නේ කියලා. මං කියන්නේ මේක මේ දුකට සතුට වෙන්නේ කියලා. මේ කරපු ප්‍රයත්නේ ප්‍රතිඵලෙන්නේ මේ මේ නීරසකම මේ කම්මැලිකම මේ ඒකාකාරීකම මොකද ඒ කර්මවල කොටු වෙලා දැන් හිත. එයා පණින්න හදන ඉතින් අපි දුර්වල කරලා දෙන වෙනකොට ඊටපන් ඔබ මෙතෙක් කල සංසාරේ මට වද දුන්නා නම් ඔබ හිටපන් පොඩ්ඩක්. ওই කාරණාව තේරුම් ගත්තොත් අපිට කොච්චර වීරත්වයක් වේද කියලා හිතන්න. අපි මෙතෙන් භාවනා කරන්න කියලා දැනගන්න නම් අපි මේ යන්ත්‍ර වැඩ කරන හැටි දැනගෙන කොටු කරන්නේ අපි කවදාකවත් අපේ මනාවෙට. ඒ බුදුහාමුදුරු කියපු නිසා කායන වසනකට දානවා. දැන් මට ඒක සැපක් නිසා නෙවෙයි කරන්නේ. ඊට පොට්ටපාය සූත්‍රයේ කෙලින්ම සරුවචන් සඳහන් කර තිනවා මායනේ කායට හිත ගියාට ඒක සැපක් නෑ. ඒක දුකයි. නමුත් ඒක ප්‍රමෝදයක් කරගනින් ඒ ගිය නිසා මෙච්චර කෙලෙස් නැති වෙනවනේ සාපේක්ෂව කයට හිත ගැනීම නිසා අප්‍රමාණ මනින්න කිරන්න බැරි කෙලෙස් ප්‍රමාණයක් අඩු වෙන නිසා මේ දන්න දුක හොඳයි දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය හැබැයි ඌ යකා හැබැයි කියන තරම් කළු පාට නෑ කරලා බලන්නකො ඔය යකාව කියන තරම් අපි කාලා තියෙන පරිපැටියට බලනකොට මේ සංසාරේ ඔච්චරද අපි විඳලා තියෙන්නේ මේකට යනකොට අපි යන්නේ මේ නිරාමිස වැඩ කරන්නේ නෛර්යානික සද්ධර්මය කරන්නේ දැන දැනන යන්නේ. අනිතක ගිය කට්ටිය ඉන්නවනේ ඉස්සරහින්. මේට වෙටි දුක් විඳපු කට්ටිය මේ අපි කෙන්දරි ගහන්නේ මොන දෙයකටද කියලා කල්පනා කරලා බැලුවොත් අපි මේ යාන්ත්‍රණය දන්නේ නැතුව චක්කුච්ච පටිච්ච රූපේ චුප්පචේ දන්නේ නැතුව මම කොයි වෙලාවෙ මොනව කරනවද කියලා කිසිම කෙනෙකුට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. අපි මේ මැදුවට අම්මලා හිතනවා දරුවා හදන්න හිටියක් අම්මලා තාත්තලාට තියනවායි කියලා. කොහෙන්ද? අම්මල තාත්තත් අමනයි. දරුවොත් අමනයි. දරුවා අමන අඩුයි. කොච්චර කෙරුවක්වත් වන් කියනවා. ගුරුවරු යනවා ගෝලිය හදන්න. උන්දලට මොන ලයිසන් එකක් දීලාද? ඒකේ වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එකක්. Taman විසින් බටව ගන්නවා මම හදන්න. ඒක කොහොමද වෙන්නේ කෙලවර වෙන්නේ? Tamanටම Taman ශික්ෂාගරුක වෙන්න හදනවා. ශික්ෂාගරුක කියන වචනේ වැරදි. අත්කිලමතාන් යෝගයට වැටෙනවා. Tamanටම Taman ආත්ම ක්ලමතියකට යන්න පටන් ගන්නවා. අනුන් හදන්න යන හැම එකම ඉන්නේ අපායක. ඌට මම අපාන්න වෙනවනේ මම මම වැරදි නෑ කියලා වෙන අපායක් ඕනේ නෑ. කරන්න බෑ. ඒ නිසා කවුරුට ඉල්ලීමක් කරන්න තෝ හදන්න යන්න එපා. කවුරුට කිව්වොත් ඔයාලට තේරෙනා වගේ මට පේනවා මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් කියලා දෙන්න කිව්වොත් මේමයි මම ට්‍රයිලන්ඩ් එකක් කරන්නේ. මෙන්න මේ ටික මම කරනවා පුළුවන් නම් කරපන්. අපි කාට හරි මේ හදන්න හදන මිනිහා අනිවාර්යයෙන්ම Tamanne වද්දී ගන්න බර පුරුෂේ. ඒකයි බුදුරණන්සේ ත්‍රිමුඛේ හරනකොටම කිව්වේ ද්වේ මේ භික්කවේ අන්තා. පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලි කාණ යෝගෝ අත්ති කිලමතාණු යෝගෝ. අපි මේ දෙකෙන් එක තමයි කොයි වෙලාවෙත් ගත කරන්නේ. එහෙම නොවි ගත කරන ටිකක් මැදට ආපු වෙලාවක් තමයි හුස්ම ගන්නලා හුස්ම ගන්න බව දාන්නවා. නීරස වෙලාවෙන් නීරස බව දාන්නවා. කම්මැලි වෙලාව කම්මැලි බව දාන්නවා. තැක කරන වෙලාවේ තැක කරන බව දාන්නවා. අසන්න වෙලාවේ අසන්න බව දාන්නවා. මේකත් එක්ක ඉසුරු කරහන හිතනවාද හැමදාම ඔක තියෙයි කියලා නෑ ඔකත් වෙනස් වෙනවා. වෙනස් වෙන්න වෙන්න අපිට தත්ත්ව පාලනයක් අතර ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා මේ මේ හය ඉන්ද්‍රයන් වැඩ කරන ආකාරය මේ මේ හෑන්ඩ් බුක් එක දන්නේ නැතුව මේ යන්ත්‍රය කොච්චර පාවිච්චි කරා. ඒක මිස්යූස් කරනවා මිසක යූස් එකක් වෙන්නේ නැහැ. කවදාවත් නැහැ. කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ මේක පාවිච්චි කරන්න හැටි. බොහොමනේ කල්ප ගණන් හිටියත් තේරෙන්නේ නැහැ. ඒ නිසා විචල්්‍ය සාධක හුඟක් එක්ක වැඩ කරන්න එපා. විචල්්‍ය සාධක පහක් වහන්න එකට හිත දාන්න. දාලා ඒක දිගේ පුළුවන් තරම් තොරතුරු එන්න ඒ තොරතුරු එනකොට කම්මැලිකම එනවා. තමන්ගෙන නිෂේධනයක් එනවා, නීරස ගතියක් එනවා, අනුන්ට දොස් කියන්න හිතෙනවා. ඔක්කොම කරදර වගේ පේනවා. වනමුකේ පෑදුවා වගේ. නමුත් මේ භාවනාව හරිය ගතියක්. එනිසා ඒ ටික වැඩි කරන වැඩි කරන යන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් මේක තනුකන්දේ ගැහුවා වගේ කොටු කරගත්තොත් තමන්න තේරෙන පටන් අරගෙන මේක පේන්නේ තමන්ට වද දෙනවා වගේ. නමුත් මේක පාලනය කෙරුවේ නැත්තම් මෙහෙම නැත්තම් ශික්ෂාකාරක කෙරුවේ නැත්තම් හැඟුම් හොඳයි හැදුවොත් හැරියොත් කොච්චරද කියලා කෙලස් ප්‍රමාණ කරන්න බෑ. හිතා ගන්නවත් බෑ. ඒ නිසා අපිට අඩු ගන්න එක චිත්තක්ෂණයක්, එක විනාඩියක්, එක පැයක් මේක කරගන්න පුළුවන් වුණොත් හිතන්න කවදාකවත් මේ මට මං කෙරේ තියෙන අනුකම්පාව වෙච්ච එකක් නෙවෙයි. බුදු කෙනෙක් අපිට කියලා දුන්න නිසා. කවදාකවත් හිතලා ගන්නෑ මේක. නිසා කිනා සුඛෝ බුද්ධානං උපාදෝ සුඛෝ සද්ධම්ම දේශනා සුඛෝ සංගත සාමග්ගී බුදුන් දීපු දේ මේ විදිහට තේරුම් ගන්න පුළුවන් වෙච්ච එක තමයි අපේ තියෙන උත්තරම දක්ෂකම. ඒකට බුදුහාමර හරියට උනන්දු වෙනවා. හරියට ස්තුති කරනවා මගේ දරුවා කියලා කියන. මගේ දුව කියලා කියන නිසා අපි උත්සාහ කරමු. වරදොලා තියෙන ගොඩක් ඒක ප්‍රශ්නයක් නැත්තේ. අපි වැරදි ටික බාර අරගෙන එnde end end end අඩු අඩු වැරදි සිදුවෙන විදිහට සාපේක්ෂව සුද්ධ වෙන තැනකට යනවනම් කවදාවත් වැඩ පිළිවෙල ඉක්මන් කරන්න යන්න එපා. මොකද කල්ප ගානක් පිටපොට ගිය බඩුවක් නෙමේක. නිසා ටික ටික ටික ටික යනවනම් ඒ වැඩේට අනුග්‍රහ කරනවා නම් ඒක මේ ඒ පුද්ගලයාට කරන අනුග්‍රහයක් වශයෙන් තමයි තේරෙයි ඒක ඇත්ත. නමුත් ඒකේ විශාල සාසනික අනුග්‍රහයක් වෙනවා ලෝකෙට ලොකු ආදර්ශයක් ඉතුරු වෙනවා. ඒ නිසා සියලු දෙනාට මේ කරගෙන යන වැඩ තව දහිතින් කරගෙන ගිහිල්ලා Tamanටත් අවශ්‍ය කරන්නා වූ ඒ සාන්තපදේ ලබා ගන්න ගමන් ලෝකයටත් ආදර්ශයක් එහෙම නැත්නම් පෙර නිමිත්තක් වෙන්න ශක්තිය බලයේ පිණිස අද මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා